අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පටන් ගනිමු සතිವಾರය ලිඛිත ප්‍රශ්න වලින් අපි ආරාධනා කරමු තරංගට ප්‍රශ්න සභාගත කරන විදිහට අති ගෞරවනීය ස්වාමින් වහන්ස මම පර්යංකයට වාඩි වී හිඳගෙන සිටිනා ඉරියව්වට සිත යොමු කර ටික වේලාවකින් උදරයේ පිම්වීම හැකිලිම දැනෙන්නට විය. නමුත් ටික වේලාවකින් කොන්ද ප්‍රදේශයේ ඇතිවන වේදනාව නිසාද එක ඉරියව්වකින් සිටීමේ අපහසුව නිසාද මම පර්යංකය ප්‍රිය නොකරමි. වරහන් ඇතුලේ මම වයස 70 ඉක්ම වූ උපාසිකාවක් වෙමි. නමුත් සක්මන් භාවනාවේදී වැලිමලුවේ සක්මන් කරන විට පළමුව විලුඹත් දෙවනුව මුළු කකුලත් තබන බව හොඳින් දැනේ. ශාලාවට ඇවිත් ලනුපැදුරේ සක්මන් කරන විට කකුලේ ඉදිරි ඇඟිලි කොටස ඇලෙනා දෙයක් තිබෙන ලෙස දැනෙනවා. වරහන් ඇතුලේ මුලදී මම අතින් පිසදාද බැලුවෙමි. නමුත් කිසිවක් නැත. සක්මන් කරනා විට පර්යංකයේදීමෙන් කොන්දේ සහ ශරීරයේ වේදනා අපහසුතා නොදැනෙන හේයින් මම සක්මන් භාවනාව ප්‍රිය කරමි. එක් සක්මන් භාවනා වාරයකදී මම පැය භාගයක් පමණ එක දිගට සක්මන් කරමි. ගරු ස්වාමින් වහන්සේ මෙලෙස පාදයේ ඇතිවන ඇලීම් සහිත ස්වභාවය කුමක්දයි දැන ගැනීමට කැමැති අතර ඉදිරි භාවනා කටයුතු සඳහා සුදුසු ගුරු උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේකේ අවධාන කොටසට අවධානය යොමු කරොත් ඒ පයේ ඇලෙනක ස්වરૂපය ඒ වාසකම්මගෙන්ම කට උත්තරයක් ගන්න පුළුවන් නම් මේ සතියේ තියෙන නිසා වැටහිච්ච දැනිච්ච කාරණාවක්ද එහෙම නැත්නම් මේ සතියට බාධා කරමින් භාවනාවට බාධා කරමින් මතුවෙන එකක්ද කියලා ඒකට උත්තර දෙනවා නම් ඉතුරු කමට අහන සූත්‍ර කරලා තේන්න පුළුවන්. මේ පයේ ඇලිච්ච ස්වභාවය කියලා කියන්නේ මයික් එකේ වන්න පිටිපස්සේ. පයේ මේ ඇලෙන ස්වභාවය කොල්ල වගේ තියෙන තැන කලන භාවයේ සතියෙන් තියෙන නිසා වැටහිච්ච අතිරේක ලාභයක්ද නැත්නම් සතිය පවත්වන භාවනාවට බාධාවත්ද කියලායි මගේ ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ බාධාවක් නැහැ. මේ මෙහෙට ආවහම නිකන් ඇලෙන ඇලෙන ගති නිකන් කෝල්ලෑ වගේ තියෙනවා මේ ලන් පැදුර ඇවිදින්නකොට. ඒක ඒක සතිය තියෙන නිසා සතිය තියෙන බවට ලකුණක් කරගෙන ආශිර්වාදයක් කරන ආශිංසනයක් කරන භාවනා කරන්න. ඒක දැනගන්න යනවයි කියලා කියන්නේ කෙනෙහිලා. ඒකයි මේක මම අදහස් කරන්නේ මේ මොකාද කියලා හොයනවනම් කෙනෙහිලා. කෙනෙහිලා කොන්න මේ සතිය තියෙන නිසා දන්නේ කියලා. ලෙඩකුත් තියෙනවා හිරි වාතය කියලා. ඒ ඉදිවතේ තිබ්බහම මේ කකුලේ යටපැත්තේ ප්ලාස්ටරයක් කලවලා තියෙනවා වගේ දැනෙනවා. ඒක මේ වාතාමාරුවක්. නමුත් මේකෙදී සක්මන් කරනකොට දැනෙන මේ දේ අපි දන්නවා සතිය තියෙන නිසා දැනෙන. ඒ නිසා වැඩි වැඩියෙන් මේක දැනෙන්න යනවනම් කොන අහන්න එපා මේක. එක. දෙක පරියන්කේට ඊට පස්සේ හම්බෙන කොන්දේ අමාරු ධනිෂ්කක්කුන් තියෙන එක සතිය තියෙන නිසා තමයි තේරෙන්නේ. ඒ නිසා එහෙම තියෙද්දී මට පිම්බීම හැකිලිම වැටෙන්නේ කොහොමද කියලා මට පිම්බි මැකිලි වැටුණයි කියලා තියෙනවා. නමුත් ඊට පස්සේ මේ කොන්දේ අමාරු අනිකුත් ආබාධ නිසා නැගිට්ටයි කියලා. ඒකට පිම්බි මැකිලීමට හිත ගියයි කියලා කොහොමද දන්නේ? ඒක සාමාන්‍යයෙන් ගොඩක් වෙලා තියෙන්නේ. මොම් විනාඩියක් නෑ නෑ මං අහන්නේ ඉඳගත්තට පස්සේ මගේ දැන් හිත පිම්බි මැකිලීමට ගියයි කියලා මොකෙන්ද දැනගන්නේ? මොකෙන්ද සාතික් කරගන්නේ? මම මෙතන වාඩි වුණා කියලා හිතලා එතන විඳගෙන ඉන්නකොට ඒ පිම්බීම හැකිලිම තමයි නිකන් නහය අග්‍රවත් මේ ආස්වාස් ප්‍රාසය දැනෙන්නේ මට. නෑ නෑ දැනෙන්නේ නැති එක නෙමෙයි මං කියන්නේ. පිම්බීම හැකිලිමට මගේ දැන් හිත ගියා. මොකෙන්ද එහෙම Taman තහවුරු කරගන්නේ දැනගන්නේ. බඩ පහත් වෙන එකෙන් තමයි මම දැනගන්නේ. අන්න ඒක තමයි වැදගත්ම ලිවිය යුත්තේ. කොන්දේමර නැතුණත් ඔච්චරයි දැනගන්න ඕන. කොන්දේමර තිබුණත් ඔච්චරයි දැනගන්න ඕන. ආන්න ඒක වාර්තාවට අනිවාර්යයෙන්ම දාන්න. මම උදරේට නැත්තම් බඩේ බිම්බි මැකිලිම දැනගත්තේ බඩ උස් පාත් වෙන්න නිසා ඒක ඔය ඇති. ඔයිට වෙලේ කොන්දේමර නැතුණත් ඔච්චර තමයි. ඒක අනිත් දවසේ බලන්න මේ වගේ වාර කීයක් කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඇකිලිම් පිම්බි වාර කීයක් උඩ පල්ල යන වාර කීයක් දැන් කරන්න පුළුවන්ද කියලා දැන් මතකින් ඇහුවොත් එහෙම හිතගෙන ඉන්නකොටම උත්තර දෙන්න කියලා හිතෙන විදිහට වාර කීයක් පුළුවන් කියලා හිතනවාද? හුස්ම රැලි නැත්නම් බිම්බිම් හැකිලිම රැලි කීයක් බලන්න පුළුවන්? හයක් විතර. ඉන්සයි ස්කෝලේ යන කාලේ හයේ චක්‍රය දැන් දන්නවද? ගෙදර ගිහලා හතේ චක්‍රය ගන්න බලන්න කරේ ඉවරනේ. එතකොට කමඨාන් සුද්ධ කරන කාලේ ලේසි. අදිෂ්ඨාන කරන්න හයේ මෙයා පිට පනිනවා. පොන්දේ අමාරුට මම හතක් බැගෑ වෙලා කියනවා අනේ මං දන් දීලා තියෙනවා අනේ මං තිල්ල කරලා තියෙනවා අනේ මං භාවනා කරලා අනේ මට අද හතක් කරන්න ලැබේවා කියලා එච්චර අමාරු නෑ ඒකත් වාර්තා කරන. ඊට පස්සේ කියන්නේ අටක් කරන්න. ඕමෝම කරනකොට ගලක් අත ගන්න පුංචි මුල ගල පලනවා වගේ එනවා. ඉතින් ඕකොන්ද යමාරු නිසා බෑ, බඩේ යමාරු නිසා බෑ, වයස 72 වෙච්ච නිසා බෑ කිව්වොත් ඉතින් බෑ තමයි ඒක. ඇඩේ දෙබෑ වෙනවා. ඒ නිසා ඒ දන්න තොරතුරු දාන්න, දාලිවල ඒක කරන්න, සක්මන් කරනකොටත් බලන්න අර කිව්වාගේ විලුමට පය තෙල් සම්පූර්ණ පය අල්ලන ගතියට එනවනම් ඒ විස්තර දැක දැක ඒ විස්තර දැන දැන පියවර කීයක් යන්න පුළුවන්. ඒක තවත් වැඩි කරන්න මොනවද කරන්න ඕන. ඒක ලියලා ඇවිල්ලා බලන්න සක්මන් කරන්නේ නැතුව ඉඳගත්තුත් කොන්දේ අමාරු කොච්චරක් කලින් එනවද? සක්මන් කරලා આવොත් කොන්දේ අමාරු වෙන්න පහු වෙනවද ඉස්සර නැද්ද? ඔය පරිශීණය කරන්න තමයි ඔය මනුස්සකම දීලා තියෙන්නේ. නෑ කියන්නයි බෑ කියන්නයි වයස අපි කියලා වයස ගිහිල්ලා ඔන්න එවනම් ඔන්න අපිට නඩු කිව්වට කමන්නේ. අර මේට පොඩ්නේටි සිටියා ඉස්සර මේ කැපකාරය ඌ කියන අවසර දැන් නම් කිව්වට වැඩක් කරගන්න බෑ අසනීපයි. ලබන ආත්මනම් ඔය කොච්චර කෙරුවත් අවසර වයසට නම් යන්නේ ආයෙ මේ මොඩකම ආයෙ කරන්නේ නැහැ කියන කීය. ආයෙන වයසට යන්න ඔය කිව්වට එක එක නා කියලා හරියන්නේ නැහැ. ලබන සැරේ නම් වයසට යන්නේ නැහැ කියන ඉතින් බෑනෝ කරන්න. එසේ ඒකෙච්චර ප්‍රශ්නයක් නැහැ. ඔය ලියලා තියෙන තොරතුරු හොඳටම හොඳයි. පරියන්කයන් අකමැති කියන්න එපා. ගොඩක් පරිප්‍රයෝජන තියෙයි. හරියට දැනගත්තාගේ හයක් ඉම්බි බැකිලෙන් බලන්න පුළුවන් කන හතයි කියනකොට සාසනේ නෙවැඩෙන්නේ. සතිය නෙවැඩෙන්නේ. ඉලක්කම් කරන්න පුළුවන් ගානේ සතිය වැඩෙනවනේ. ඊට පස්සේ 8යි 9යි එක එක එක එක වැඩෙනකොට ආයේ මොකද නිකන් මේ මීටරකින් පෙන්නනා වගේ සතිය වැඩෙනවා. ඒ නිසා මේවා එකක්වත් අහ කරන දේවල් නෙවෙයි. ඒතර සක්මණේ කොච්චර ප්‍රයෝජන වෙනවද ආදි වශයෙන් අදාළ තොරතුරු ලියන්න හැමදම ලියන්න මොනවද? එතකොට ඔක ඇරලා යනවා. හොඳයි. අවසර ගරුතර ස්වාමින් වහන්ස සක්මනේදී කයට සිත යොමු කර විනාඩි 20ක් 25ක් පමණ ඔසවනවා තබනවා යයි මෙනෙහි කරමින් පොළොවේ රළු බව, සිනිඳු බව, තෙත් වියලි බව හා උණුසුම සීතල අත්විඳිමින් සක්මන් කළෙමි. දන හිසේ වේදනාද, කෙන්ඩා පේශිවල වේදනාද, ඇදුම් රිදුම්ද දැනුනි. නිදිමත බවක් සමග හිතේ තරමක ඒකාග්‍ර බවක් අත්දකිමින් සිටියේදී පර්යංකයට වාඩි උනිමි. එහිදී ආශ්වාස ප්‍රශ්වාස අරමුණ දෙස බොහෝ වේලා සතියෙන් බලා සිටියේදී ශරීරයේ විශාල පිම්බීම් හැකිලීම් සමග හුස්ම අත්විඳෙමි. අනතුරුව මුළු කයටම හිත යොමු කර නාසය ඇතුළත බිත්තිවලට ආයාසයෙන් හිත යොමු කළෙමි. බොහෝ දිගට දැනුණු වාත ධාරා ක්‍රමයෙන් කොට වී අඟලක පමණ දිගක දිගටම ගමන් කරනු බොහෝ වේලා අත්විඳෙමි. ඒ අතර ඕනෑ තරම් සිතිවිලි ආවද ඒවා ඉක්මනින්ම පලා ගොස් හුස්ම කෙරෙහිම හිත යොමු විය. අනතුරුව ඇඟේ තන තන වේදනාද සමග සිටින විට හුස්ම නොදැනී ගොස් ලොකු නිහඬ බවකට හිතපත් විය. මේ අතරතුර වරක් දෙවරක් ලොකු හුස්මක් වැටි නැවත හුස්ම දැනුණ අතර ටික වේලාවකින් නැති විය. දිගටම හිසේ බරගතිය උරහිස් තදවීම ආදියද පැවතුනි. උවමනා තරම් කල් වේලා එසේ සිටිය හැකි උවද තදබල තුනටියේ වේදනාවක්ද ඇතිවිය. එය දෙස උපේක්ෂාවෙන් බලා සිටීමි. ටික වේලාවකින් එයද නැති වී ගියේය. දන හිසේ වේදනාවක්ද ඇතිවිය. එය දෙස බලා වේදනාව මෙනෙහි කරන විට එම වේදනාවද නැති වී ගියේය. අත්වල පිම්බීම හා හැකිලීමද එක්වරක් අත්විඳෙමි. මෙම මට මේ මෙම தત્ත්වයේ භාවනාවේ කුමන தત્ත්වයක්දයි දැන ගැනීමටත් මෙම භාවනාව දියුණු කර ගැනීමටත් ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පැතීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට මේ සසුන්කිත බබළුවා ප්‍රතිපත්ති මාර්ගය වැඩි දියුණු කිරීමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. දැන් මේක උනන්දු වෙච්ච වෙලාවක ලියපු රචනයක්. ඒ කියන්නේ පළවෙනි පළවෙනි වතාවට හිතේ සක්මනී එකලසක් ඇති වෙනකොට ඒ වාසිය පරියන්කිර ගත්තට පස්සේ වින්දට වැඩි වෙලාවක් ආසල් ප්‍රසවාසයේ ඉන්න පුළුවන් කරදර නැතුව නෙවෙයි නමුත් දන්නවා මේ කරදර ගැන වාර්තා ලියන එක නෙවෙයි මට කරන්න තියෙන්නේ ආනපන ඉන්න පුළුවන් වෙලාව කියලා බැලුවොත් ඊටතරේ විශේෂයෙන්ම ආනපන කොහොමද වෙනස් වෙන්නේ කියන එක මුණට මුණ දාගෙන ඉඳලා බෑ. එතකොට වෙනස් වෙන හැටි බලන්න ගියොත් ඒක දීක බව, කෙටි බව, සියුම් වෙන බව ඒක දැක් ගන්න පුළුවන්. ඒක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. හැබැයි එකලසුනේ නැත්තම් පේන්නේ නැහැ. ඊට පස්සේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා. වෙනදා දරා ගන්න බැරි වේදනාවල් ආවත් ඒ වේදනාවල් વિશે අර හරි දැක්ම නැත්නම් වේදනාවක් තිබුණාට මට කරන්න තියෙන මේ ආනපන බලන්න ගම ආනපන වෙනම රංගනයක් පටන් ගන්නවා. ඉඳපු ගමන් හයියෙන් හුස්ම අර ගන්න නිකන් දිග සුවාසයක් ඇවිල්ලා ඉවරලා ආයෙ තැම්පත් වෙනවා. ඊටසේ ආයෙ යාම පටන් ගන්නවා. ආයෙ තැම්පත් වෙනවා. ඔහොම ඔහොම චක්‍රවසයක් වගේක් කරන්න බලන පළවෙනි චක්‍රය තමයි ගොඩාක් විචිත්‍ර. ඒක ලොකු ජයග්‍රහණයක් වගේ පේනවා. පස්සේ බලනකොට භවනා මැද එයා විහිං තැම්පත් වෙනවා. ආයෙ විශ්වෙනවා. ආයෙ විහිං තැම්පත් වෙනවා. ආය ඇවිස්සෙනවා. ගොඩාක් වෙලා. උදාහරණයක් වශයෙන් කියනවනම් එහෙම චක්‍ර 20ක් 25ක් බලන්න පුළුවන් නම් තේරෙනවා. මේ ඇවිස්සෙන්නෙත් මගේ යොමුනාට නෙවෙයි. tempat වෙන්නෙත් මගේ යොමුනාට නෙවෙයි. ඇවිස්සෙන්නේ මේ හිතවිලි වේදනා සද්දාප නිසාද කියලා හිතුණට එව්ව එන්නේ යන්නේත් මගේ වුණාට නෙවෙයි. වනචිනෙත් මගේ වුණාට නෙවෙයි. නමුත් අර එකලස් වෙච්ච හිතට පේන්න පටන් ගන්නවා. ඒක ස්වයන් සිද්ධ වෙනවා. හේතුඵල ධර්මික වෙනවා. මේකට නොසැලී නොසැලෙනවා කියන එකෙන් මෙතන අදහස් කරන්නේ මනාප අමනාප පහල කරගන්න තු මේක දිහා බලන්න පුළුවන් නම් ඒ යෝගාවචරය පරියන්කේ නැගිටලා ගිහිල්ලා ආයවිල්ල වාඩි වුණත් ඒ එකලසට මුකුත් වෙන්නේ නැහැ. එතකොට තේනවා මේ අතපය ටිකක් හෙල්ලුවට නැත්නම් කැස්සට නැත්නම් වතු ටිකක් බිව්වට ඒ සතිය කැඩෙන්නේ නැහැ. ඕන නැගිටලා ගිහිල්ලා ආය වාඩි වෙලා බලන්න බලන්න කැඩෙන්නේ නැහැ. ඒ තරමටම Tamanට විශ්වාසය එනවා. ඉතින් අන්නේ එනකන් එක පරියන්ඛයක් ඇතුළත ආනපන ගොරෝසු වීම සිවීම චක්‍ර 10 15 20 30 ජනකම්ම කරන්න ඕනේ. කැටලි වෙලා තේරුම් ගන්න ඕනේ මුලින් මුලින් භාවනාවක් කරනවා පහු වෙනකොට භාවනා කෙරෙනවා. අන්නේ කෙරෙන භාවනාවේදී තමයි තලතුණකමක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් මේරීමක් එහෙම නැත්නම් ගැම්ම ගනිල්ලක් Java කැවීමක් සිදු වෙන්නේ වෙන්ඩර්ලා බලනකොට තමයි. ඉතින් හැමදාම පටන් ගන්නකොට ආධුනිකයෙකු වශයෙන් එතෙන්ට එනකන් Tamange දැනුවිති කම්මැලින් කරලා දෙනවා. ආවට පස්සේ එහෙම යන්න ඇරලා නැගිටින්න නැතුව පුළුවන් තරම් වෙලා බලන්න. ඉන්න ඉන්න ඉන්න ඉන්න Tamanට මුලින් මුලින් අර ආයාස කරපේකේ ප්‍රතිඵල අනායාසින් භවනා සිටිනට දකින්නට තේරෙනවා මේ ටික මරණ මොහොතේ කවදාකවත් පරීක්ෂණ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ බෑ. වයසට ගියාට පස්සේ මෙන්න මේ ටික කල්ලාතෝ කරලා තියෙනවා. එතකොට වයසට ගිය වෙලාවක උනස් තියාගත්තයි හොඳයි. මම මුලින් මුලින් ටිකක් හරි ගැසලා දුන්නා මොන්න භාවනාව විහිං යනවා. එතකොට ලෙඩ වෙච්ච එක හොඳයි. කවුරුත් එන්නේත් නැහැ, කරදර කරන්නේත් නැහැ, භාවනා කරන්න පුළුවන්. ඒක නිසා මේ ටික මේ පරිවේෂණ කොටස එහෙම නැත්නම් මේ කරන හරිය පුළුවන් තරම් පැදුර එලාගත්තු වගේ කුඩාරම ගැහුවාගේ අත්විඳ ගන්න. ඊට පස්සේ වෙන අර සිදුවෙන සිදුවීම් දිහා බොහෝ වෙලා බලා සිටීමේ සූරකම කලාව ඉගෙන ගන්න එකයි තියෙන්නේ. අපි යමු ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ඊයේ උදේ පර්යංක භාවනාවේ යෙදී සිටියේදී කිසිම භෞතික දෙයක් නොමැති හිස් පරිසරයක් මා වටා මැවුනි. එම පරිසරයේ විශාලත්වය අනන්තය අපරිමාණය. ඊටාම ආකර්ශනීයය. එම පරිසරයේ මා ඊටා සතුටින් සිටියේදී බුද්ධ රූප කිහිපයක් මා ඉදිරියේ මැවි මැවි පෙනෙමින් අතුරුදහන් විය. මෙයින් මා ලැබූ සතුට අපමණය. මෙම తত্ত্বය පැවතියේ විනාඩි 7ක් 8ක් වැනි සුළු කාල සීමාවක පමණි. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ සිද්ධිය පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන ලෙස දෙපා නමද ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. බුදුදහම යථාර්ථවාදීව පැහැදිලි කර දෙමින් අප යහමඟට ගැනීමට ඔබ වහන්සේ දරන උත්සාහය තව තවත් සාර්ථක වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි. ඔය මේකෙනත් කතා කරනවා නම් එයාට උත්තරයක් වශයෙන් ගන්න තියෙන්නේ අර අසීමිත පරිමාණයේ ස්තන්ට ගියේ යමක් ඇති තැන ඉඳලාද දන්න තැනක ඉඳලාද නැත්නම් ඉඳ ගන්නකොටම ආපු හිස්තනක්ද කියන එක හරහා තමයි ඔය පස්සේ තියෙන කොටසට අර්ථකථන දෙන්න තියෙන නිසා කැමැතිද දන්නේ මේ මේක ලියපෙකන අත උස්සන්න. අර දැනගන්න ඕනේ මේ කියන විදිය මේ අපරිමාණ අපරිමිත වූ මේ විවේකයට ගියේ හිස්තැනට ගියේ යමක් දැකලා ඇති තැනක ඉඳලාද මේ නැත්තැනට ගියේ නැත්තම් ඉඳ ගන්නකොටමද නැත්තැනට ගියේ කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉඳගෙන ආසස් ප්‍රාසාසයේ මිනිත්තුවක් පමණ මෙනෙහි කරනකොටයි ඕක සිද්ධ වුනේ. ඔය නිසා ඒ කෑල්ල ඒ මිනිත්තුව ඉතාම වැදගත් අහනින් එක්කනාට මේක හිතාගන්න. ඒක ලියවෙ නැති වුණොත් නිකන් හරියට මේ බීලා ඩෝප් වෙලාද, නිින්දෙන් මහලලාද, මත් වෙලාද කියලා හොයන්න බෑ. මම මේ ඉඳගෙන ඉන්නකොටක භාවනා කරනකොටයි ඉඳගෙන ඉන්න ඉරියව්ව දැකලායි ආනපන හරහා කියවනම් සංසිද්ධිය පේන. මේක වැදගත් සිද්ධිය බව හැබැයි නමුත් මෙතෙන් එනකම් පාර දැනගන්න ඕනේ. අපි හිතමු ඔය විදිහට කවුරු හරි උපදේශයක් ලැබිච්චි Hindu මිනිස්සු භාවනා කරයි කියලා. එයාට බ්‍රහ්මයා පේනවා. එයාට විෂ්ණු ජීව පේනවා. බෞද්ධ නිසා අපිට බුදුහාමුදුරුවෝ පේනවා. අපිට එහෙම විෂ්ණු දේවිය දැක්කනම් ඕන පොඩ්ඩක් අචල් යනවා වයර් මාරු වෙලා යනවා. ඒ නිසා හිත තැම්පත් වුණාට පස්සේ ওই ඔළුවේ තියෙන ඔක්කොම එළියට දාන. ඉතින් ඒ වෙලාවට බුදුහාමුදුරුවෝ දැකම අපි හිතනවා නෑ මටම බුදුහාමුදුරුවෝ ඉල්ල කතා කරු කියලා. නෑ මමයි මේ බුදුහාමුදුරුවෝ ඔළුවේ දාගෙන ඉන්නේ. තම්බිය භාවනා කරුවා නම් අල්ලාහ් ඇවිල්ලා අල්ලාහ් අක්බර් කියයි. Hindu මිනිස්සු භාවනා කරා නම් ਸਰබලදාරි බ්‍රහ්ම පදාර්ථයයි. ක්‍රිස්තියානි මිනිස්සු භාවනා කරා නම් දෙයයන් ආන්සේයි. ඒ නිසා අපිට ඕන දෙයක් අපිට හදාගෙන කන්න පුළුවන්. පොඩ්ඩක් හිත තැම්පත් වුණාට පස්සේ ඒත් හිත ලනු දෙන්නේ. නිසා ඒක දිහත් බලන්න මේ මනෝ පුබ්බංගමා දමා මනෝ සෙට්ටා මනෝ මනස පූර්වංගමයි මේ සියල්ලටම. මනෝසෙට්ටයි. මනස ශ්‍රේෂ්ඨ වෙනවා මනෝමයයි. ඉති බුදුහාමර දැක්කල අපිට සතුට ඇති වුණාට අපිම කිචි කවාගෙන hina වෙනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. ඒ දේවදත්ත දැක්කත් එකයි බුදුහාම දැක්කත් එකයි යේසුස් වහන්සේ දැක්කත් එකයි කවුරු දැක්කත් කමන්නේ. නමුත් අර ගියේ ඉතිහාස කතාව ලියන්න හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මේ දකින්න දේවල් වලට මනාපමනාප පහළ වුණොත් බොළඳ ගතියක් තියෙනවා. ඒ පහළ වෙන හැම එකෙම කරන්න පුළුවන් බාහනා කඩන එක විතරයි. නිසා අපි සාමාන්‍ය හිතනවා සදාචාර සම්පන්න විදියට බෞද්ධයන් වශයෙන් බුදුහාමර දැකීම හොඳයි කියලා. නමුත් මහායාන බුද්ධහම වල මේක හරියටම ගහන්න ඕන නිසා කියනවා උඹ යන මග පෙරමග බුදුන් දැක්කොත් පයින් දමලනපන්. මොකද අපේ බුදුහාමුදුරු පිටුනම් පාලේවර වෙන්නේ බුදු බොරු එක්කනේ. මෙයාට වැන්දනම් බොරු කෙනට වැන්දයි කියලා පව් සිද්ධ වෙනවා. වැරද්දක් කියලා වෙන නිසා ගණන් ගන්න එපා. බුදුහාමුදුරු ආපුවම මොකෝ අපිට දේවදත්ත ආපුවම මොකා මොකා ආවත් කරදර කරන්නයි එන්නේ. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේන නානා ඍතු වේසමවා මග උරන්නේ ජාවිතන බුදුන් දකින්න එක හොඳයි දේවදත්ත දකින්න හොඳ නැහැ කියලා කෝකත් එකයි ඔය එකවත් එනිසා ඒව ආවට ගණන් ගන්න නැතුව අර ඇතිවෙච්ච අපරිමිත වූ අසීමිත වූ ඒ විවේකේ ඉන්නවනම් ඒ ඇවිල්ලා ගියට දෝෂයක් නැහැ. විල ගියට බවුත් නැහැ. නමුත් මේකේ ලියලා තියෙනවා එතකොට සතුට වැඩි වෙනවා කියලා ඒක ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. කොයි එකාවත් අපි අපි දැක්කන ලස්සන මනුස්ස රූපයක් හෝ ඇට කැලි ටිකක් හෝ අසුචි ටිකක් කොයි එකත් එකයි අපිට තියෙන්නේ අපි ඉන්නේ සතියේ. ඒ සතිය පවත්වන්න ඕනේ. ඒ සතිය මෙතෙන්ට එන මාවත මම වාඩි වුණා ස්වල්ප වෙලාවක් නැත්නම් විනාඩියක් ආස්වාද ප්‍රසවාස බැලුවා. ඒකට ආස්වාද ප්‍රසවාසෙ වැටුනේ මට මෙහිමයි. එතන ඉඳලා මෙතෙන් යනවා කියලා කිව්වනම් වචනෙට 100 100ක්ම ලකුණු හම්බෙනවා. ඒ නිසා වචනේ පටන් ගන්න මූල කර්මස්ථානයේ මුදුප්පත් වෙච්ච තැන. මූල පරිස්සම් තේරෙන්නේ නැහැ කියලා රචන පටන් ගන්නත් එපා. තේරලා ගෙවිලා ගියයි කියලා රචන පටන් ගන්නත් එපා. කොතනක හෝ අහන ඉන්න එක්කනාට දන්නා තැන සිට යන්න එපා. ඒ නිසා මේ தත්තේ නිකන් සාමාන්‍ය පිටේ ඉඳලා විවේචන කරන කෙනෙක් පින තියෙන බව පෙන්වනවා. මේ හැම පරියන්කේකම හරියයිද නැද්ද කියන්න බෑ. අනිත් දවසෙත් එකලස් වුණොත් මෙතෙන් යන පුළුවන් ඒක සරයක් වෙච්ච එකනට ඒක නැවත වෙන්න තියෙන ඊට වැඩි. ඒකට අවශ්‍ය සාධක කරුණු සපයලා දෙන්න තියෙන ඊට වැඩි. ඒ කියන්නේ අපි මේකට අනුග්‍රහ කරන දැන් නොවුනට වැඩිය වෙච්ච එකනට දක්ෂයි. ඒ නිසා මේකට අනුග්‍රහකරනද කියන්නේ දන්නා තැන සිට නොදන්නා තැනට යන අනුග්‍රහකරනද. නමුත් මේ මග පෙන්නන නානාරුදු වේසමවා මග අවරන්නේ කියලා මැරිච්ච අම්මා එන්න වෙඩි තියෙනවා. එහෙම නැත්නම් දේවදත්තෙන් ඊට තියෙන නැත්නම් බුදුහාමරෙන් තියෙන කොයි එක ආවත් ඇහැට කුණක් වටනවා වගේ සලකන්න කියනවා. ඇහැට මොනව වටනවත් කැවෙනවා. ඒ දැනගෙන යන්නත් කියන්නේ මේක ආවත් ප්‍රශ්නයක් නැහැ. අභිරමණය කරන්න එපා. ඒකට රිංග ගන්න එපා. ඒක මගේ කියා ගන්න එපා. අරගෙන ඒකට අමාරුයි. නැත් ඒක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්න තියෙන්නේ. අමාරු කියලා නකාගෙන නරකයි කියලා දුන්නාට පස්සේ පුළුවන් එක්කන ගැටේ ලියාගෙන යනවා. දැන් මේ මේ මං කින්දේ අහනකොට ගැටේ ලියන වගේ පේනවද ගැටේ තද වෙනා වගේ පේනවද? ස්වාමීන් වහන්සේ ගැටේ ලියනා වගේ මට ලීලෝ ඒ තරමින් අවබෝධ වුණාම හොඳටම ඇති. ඈ? මට ওই තරමින් අවබෝධ වුණාම හොඳටම ඇති. මට ඊට වැඩිය සන්තෝෂයි. නිකම්ම නිකම් මේ කුත්තියම්මලා භාවනා කරන කොත්මද? බුදුන් දැක්ක හරි මොකා දැක්ක හරි මට හරි සන්තෝෂයක් තියෙනවා. මමත් කරන්න දෙන වැඩිපත නැහැ. වැඩි උඩාතු අල්ලන්නේ නැහැ. මේ දන්න ටික කරගෙන යන්න. මම ඔය වගේ සිද්ධි වෙලදී වැඩි කම්පා වෙන්නෙත් නැහැ අමන්නාන්ද අමන්දානන්දයටපත් වෙන්නෙත් නැහැ මේක ලියලා තියෙන හැබැයි බුදුන් දැක්කට පස්සේ සන්තෝෂ වුණා කියලා බුදුන් දැක්කට කලින් මං සන්තෝෂ වුණේ අර පරිසරේ ඒක ඒක හොඳයි නමුත් මේක දැක්කට සන්තෝෂ වෙනවා කියපු නිසා මට පොඩ්ඩක් කොනහඬ හිතුණා පොඩ්ඩක් රිදවන්න හිතුණා ඒ නරක නෑ බුදුන් දකින්නට සන්තෝෂ වෙන නරක නෑ නමුත් තම්බියෙක් කිව්වනම් අල්ලාහ දැක්කා බයිබලේ දැක්කා කියලා තරහ වෙන්නේවා අපි හිතනදී අපිට පේනවා ඊයකට කේන දොරන කවුරක්වත් තෝරන්නේ උඹ කාපුවා තමයි වමරන්නේ. බඩ ඇතුලේ වමනේ හැදෙන්නේ නැහැ. කාපේක තමයි එළියට එන්නේ මමයා කවුද කියන එක තමයි ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒකෙන් පෙන්නනවා මයිලක බොක්කේ තියෙන්නේ මොනවද කියලා. මරන්නේ මොනවද කියලා. නමුත් අර ගමන බාධා කරගන්න අර එකලස බාධා කරගන්න අරකයි. ඒකට දුර්ලභම තමයි ගොරෝසු ආනපන ඉඳගෙන ඉන්න එක ගැන වචන දෙකක් කියපු නැති එක බාර ගන්න. මම අනිදාස ලියනකොට ඒ තැවිල්ල යන්න ගියාම මේක සුභාසිංසනයක් වෙයි ගමනේ හැතැම්ම කණුවක් වෙයි. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නමදිමි. කලක සිට භාවනා කරමි. පිම්බීම හැකිලිම විනාඩි 10ක්දී පමණ ඊතා සියුම්ව පටන්ගෙන තද ගතියකින් යුක්තව ඉදිරියටම ඇදීගෙන යන බවත් ඒ මොහොතේම හැකිලීම සියුම්ව බුරුල් වී පහළට බැසගෙන යන බවත් වැටහෙනවා. එලෙස ළඟ ළඟ පිම්බීම් රාශියක් ප්‍රකට වී එකිනෙකට වෙනස් වෙමින් අවසන් වෙනවා. හැකිලීමද සියුම්ව පටන්ගෙන මැද සැහැල්ලුවක් දැනි අග බුරුල් වී පහළට බැසගෙන යනවා. ඒ අතරතුර සිතුවිලි වේදනා ආවත් ඒ දෙස බලා සිටීමෙන් විනිවිද දකිනවා. පැය භාගයකදී පමණ කයේ ස්වභාවය නොදැනී අරමුණ පමණක් සියුම් වී සියුම් වී නොදැනී යනවා. එතන හිස් බවක් අත් අත් විඳිනවා. නැවත ඉබේම අරමුණ ප්‍රකට වෙනවා. සක්මන එක වම දකුණ නිරීක්ෂණයේදී පොළවේ තද ගතිය යටිපතුලේ තෙරපීම නිසා උණුසුමක් අත්විඳිනවා. දෙක ඔසවනවා තබනවා අවස්ථාවේ සියුම්ව දැනෙන බරගතිය දන හිස චලනයකින් පසුව උඩට ඇදෙන බවත් තබන විටක තබන විට කයේ බරගතිය විලුඹට දැනි ඇඟිලිවල චලනයකින් පසුව අවසන් වෙනවා තුන ඔසවනවා ගෙන යනවා තබනවා අවස්ථාවේදී සියුම්ව ඇඟිලිවලට දැනෙන තද ගතිය බර ගතිය එසවීම පටන්ගත් මොහොතේ සිටම කැඩි කැඩි වෙනස් වන බවක් දැනුණා යවන විට ඉදිරියටම තල්ලු වී ඇදී ඇදී යන බවත්, දන හිස හැකිලෙන දිගහැරෙන බවත්, මුළු කයම දෙපැත්තට පැද්දෙමින් ඉදිරියටම ඇදෙන බව වැටහුණා. තිරුවන් සරණයි. මේ විදිහට අරමුණ ලඟ වෙලා බලන්න බලන්න අරමුණේ විචිත්‍රත්වය, විදහා දක්වන ගතිය, විචිතුරු ගතිය, සක්‍රීය ගතිය වැඩි වෙනවා. ඒක අපි වම දකුණ කියලා ගිහිල්ලා ඔසවනවා තබනවා තියෙන සෝන යවනවා තබනවා. ඒකට එක එක පියවරක කෝටි ගණන් මේ සිද්ධි වැටක් තමයි පේන්න පටන්. ඒකෝට දන්න හොඳටම සද්ද ඇහුනට දැනෙන්නෙත් නැහැ ඒ වෙලාවේ, වේදනාව දැනෙන්නෙත් නැහැ ඒ වෙලාවේ, හිතවිලිත් නැහැ ඒ වෙලාවේ. මොකද හිත හොඳටම අරමුණට සමීප උත්සන්නව ආසන්නව පිහිටනවා. ඒකෝට පේනවා. අරමුණ අරමුණට භවනා කරන හිත ලං කරලා තියාගන්න තමයි අපි උච්චර දන් දෙන්නේ. අපි හිල් රකින්නේ මේ manussත් භාවයක් ලබන්නේ ලැබුණාට පස්සේ බලන්න ඒ දෙන්න පරණ අඳුන ගන්න දෙන්නෙක් වගේ හොඳට තොරතුරු හොයන්න පටන් ගන්නවා. ඒකට කරන අනුග්‍රහය තමයි මේ තොරතුරු වார்த்தාවට ඇතුළු කරන්නේ. ඒ විදිහට විස්තර වශයෙන් පේන තොරතුරු ටික වார்த்தාවට ලියන්න දන්නවනම් කාටවත් ඒක නෑයි බෑ කියන්න බෑ. අස්පනා අපිට වෙන දෙයක්. මේක වළක්වන්න තමයි අරක හිතනවා මේක හිතනවා සතුට වෙනවා කනගාට වෙනවා එක එක රුදු වේසමවනවා. එහෙම නැත්නම් මේ කෝලම් කරනවා. ඒ කෝලංකාරය ආවම දැනගන්න ඕනේ අවශ්‍ය ගන්නත් එපා. තමන් අර ගත්ත එකලස කඹේ විදිනවා වගේ දිය යටින් ගින්දර ගෙනියනා වගේ අරගෙනම අනේකයි තියෙන්නේ. ඊකාවේ ඒ වෙලාවේදී එක තව චිත්තක්ෂණයක් උපය ගන්න පුළුවන්කම අපේ දක්ෂකම වෙනවා. මොකද නානා සද්ද ඇහෙනවා, ගඳ දැනෙනවා, රස දැනෙනවා, පහත දැනෙනවා. ඒ වගේ පේන හීන පලාපල බලන්න ගියොත් ගමන ඉවරයි. ඒ නිසා ඒ ඔක්කොටම දොළපිදේනි දීගෙන මේ ඇති කරගත්ත එකලස තව මොහොතක් තව මොහොතක් වශයෙන් බැගෑ වෙලා යාප්පු වෙලා අඬා වැටිලා දිගට පවත්තන්න උත්සාහ කරන්න ඕනේ. මොකද කැඩුනොත් ආයෙ කෙලස ගන්න අමාරුයි. ඒ නිසා හම් වෙච්ච කෙලසේ කම්බේ විදින කෙනා වගේ ඉදිරියට යන්න මේක තමයි උපයගත්තේ. ඉදිරි ඉදිරි චිත්තක්ෂණේ ඔබ ගන්නගත් මගේම දක්ෂකමක් කියලා ඒකට සූදානම් වෙලා ඒකට හිතේ ශක්තිය ඇතුව මුණ දෙන්න ලෑස්ති වෙන කියන එක තමයි ඉතින් කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ටික කලක සිට භාවනා කරන අයෙක්මි. සක්මන් භාවනාව සිදු කිරීමේදී මුල් අවස්ථාවල මම වමහා දකුණ ලෙස මෙනෙහි කළෙමි. එවිට විටක වම් පාදය තදින් පොළවේ ස්පර්ශවන බවත් දකුණු පාදයේ ඒ සමග ඇදී එන බවකුත් තවත් විටක දකුණු පාදය තදින් පොළවේ ස්පර්ශ වී වම් පාදය ඒ සමග ඇදී එන බවකුත් දැනේ. මෙම අවස්ථාවවලදී තදින් ස්පර්ශවන පාදය අනෙක් පාදයට වඩා දික් වී ඇති ලෙසට හැඟේ. මේ ආකාරයෙන් විනාඩි 10ක් පමණ ගත වූ පසු වමහා දකුණ ලෙස වෙනසක් නොමැතිව පාද පොළවේ ස්පර්ශවන ආකාරයේ පමණක් වැටහි. එවිට සක්මන් මළුව මදෙසට වේගයෙන් ඇදී එන බවක් හැඟි. මෙසේ විනාඩි 10ක් පමණ ගත වූ පසු පියවර දෙකක් අතර විශාල පරතරයක් ඇති බවත් පියවරක් පියවරක් පාසා එම පරතරය ක්‍රමයෙන් අඩු වී නැති වී යන ආකාරයකුත් වැටහි. මෙසේ විනාඩි 5ක් පමණ ගත වූ පසු පාද මගින් පොළව පිටුපසට තල්ලු කරන ආකාරයකුත් මම වැනි වැනි ගමන් කරන ආකාරයකුත් වැටහි. මෙම අවස්ථාවේදී මට මා පෙනෙනුයේ බාහිර පුද්ගලයෙකු දෙස මා බලා සිටින ආකාරයටයි. ඉන්පසු ක්‍රමයෙන් රොබෝ කෙනෙකු ඇවිදින ආකාරයකට මට මා දිස්වේ. එවිට සක්මනෙහි වේගයද විශාල ලෙස වැඩි වේ. එවිට මට වැටහෙන්නේ මා ඇවිදින බවක් පමණි. සතිය බලවත් බවට විශ්වාසයක් ඇත. දුකක් හෝ සතුටක් මාහට නොඇතෙහි. වැටහෙන එකම දේ නම් මා ඇවිදින බවයි. මේ ආකාරයෙන් විනාඩි 30ක් පමණ සක්මනේ යෙදුණු පසු මම පර්යංකයට යොමු වෙමි. පර්යංකයට හිඳගත් පසු මම කය දෙස සිත යොමු කරමි. එවිටද මට මා පෙනෙනුයේ බාහිර පුද්ගලයෙකු දෙස මා බලා සිටින ආකාරයටයි. පර්යංකයත් සක්මනත් යන දෙකෙහිදීම මට මා දිස්වන්නේ ඒ ආකාරයටයි. මෙසේ කය දෙස සිත යොමු කරමින් සිටින විට එකිනෙක නොගැලපෙන සිතුවිලි රූප සිතට ගලා එයි. මෙසේ විනාඩි 5ක් පමණ ගත වූ පසු උඩුතොලට සියුම් උණුසුමක් දැනීමත් සමග ආශ්වාසය ප්‍රශ්වාසය ප්‍රපෙනීමට පටන් ගනී. ආශ්වාසයේ ඊතා සියුම් තරමක් සිසිල් වාත ලෙස නාසයේ අග්‍රයේ වැඩි නාසයට ඇතුළු වන බවත් ප්‍රශ්වාසය ඝනකම්ව කෙටිව උණුසුම්ව ඊතා වේගයෙන් පිටව යන බවත් වැටහි. ක්‍රමයෙන් ප්‍රශ්වාසය සියුම් වන බවකුත් ආශ්වාසය දීර්ඝ වන බවකුත් වැටහි. මෙසේ හුස්ම රැලි 5කට 6කට පසු ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර තරමක හිස්තැනක් වැටහි. එම විරාමයෙන් අනතුරුව හටගන්නා ප්‍රශ්වාසය එක දිගට නොව ඇලට ඇඳි කෙටි ඉරිමෙන් උණුසුම්ව පිටවේ. මෙසේ හුස්ම රැලි 3කට පමණ පසු ප්‍රශ්වාසයේ සියුම් නූලක් මෙන් දිස්වි නොපෙනී යන ආකාරයකුත් ආශ්වාසයේ සියුම් කඩතුළු සමග ඊතා සියුම්ව නාසයට ඇතුළු වන බවකුත් වැටහි. මෙසේ හුස්ම රැලි 3කින් පමණ පසු ආශ්වාසය සියුම් වී නොපෙනී යයි. එවිට නැවතත් පෙර පරිදි රූප හා සිතුවිලි සිතට ගලා එයි. නින්ද ගොස් නැති බවට තරයේ විශ්වාසයක් ඇත. නමුත් රූප හා සිතුවිලි දිස්වන්නේ සිහිනයක ආකාරයටයි. මේ අතර පාදවල වේදනා ඇතිවන බවකුත් ක්‍රමයෙන් ඒවා නැතිවන බවකුත් දිස්සේ. ටික වේලාවකින් පසු සිතුවිලි හා වේදනා අතරින් ආනාපානයේ දිස්වි ඉහත ලෙසටම නැති වී යයි. මෙහිදීද සිතට දුකක් සතුටක් නොමැත. බලවත් සතියක් ක්‍රියාත්මක වේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් අනුශාසනාවක් පතමි. ත්වන් සරණයි. මේකේ ලියලා තියෙන ක්‍රමෙත් හොඳයි. විස්තරත් අහගෙන ඉනකොට වැටෙනවා. ඒ නිසා මේ ඇති කරගත්ත මේ එකලස පුළුවන් තරම් දෛනික කාලසටහන වර්ධ ගන්න තු කරලා මේක නැවත නැවත කිරීමේ අනුපස්සනා කිරීමේ අනු අනු අනුපස්සනා මේකමද වෙන්නේ කියලා බැලුවොත් බලන්න බලන්න යන්න යන්න ඕකේ පුදුම විසුද්ධියක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හරියට මඩ වතුර එකක් තියන්න තියන්න තියන්න බොර බිමට බහැලා මඩවතුර පිරිසිදු වෙන්න වගේ කලත්තු කරන්නේ නැතුව තිබ්බොත් ආන්නේ වගේ මේකේ පුදුම දෙයක් සිද්ධ වෙනවා නැවත නැවත බලනකොට. ඒ නිසා අන්නේ එකලස කඩා ගන්න නැතුව ගෞරවයෙන් දිගට මේක කරන එක තමයි කරන්න තියෙන්නේ. මේ විශේෂයෙන් වෙනස් කළ යුත්තක් නැහැ. දිගට බහුලීගත කිරීම තමයි මතක් කරන්නේ. ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් මළුවේ සක්මන් ආරම්භ කර විනාඩි 15ක් පමණ යන විට මාගේ දකුණු පාදයේ පැත්තෙන් දකුණු උරහිසේ වේදනාවක් ඊටා තදීට ඇති වෙනවා. මෙය දැනට දින 3ක පමණ වන අතර මෙය මාහට දිනපතා මේ ආකාරයට ඇතිවීමට හේතුව මොකක්ද? මෙවැනි තත්වයක් මට මීට ඉහත ඇති වී නැති බව දන්වන අතර මෙය දීර්ඝව කරගෙන යාමට බාධාවක් ඇති වේද? මෙයට ඔබ වහන්සේගේ කාරුණික පිළිතුර බලාපොරොත්තු වෙමි. වැඩි හේතුවක් නැහැ වට අ හේතුව කියලා නම් කියයි. මොකක් හරි කාට හරි ගිය ආත්මේ පොල් පිටකින් හරි ගහන්න ඇති. ඒකට මේ ආත්මේදී භාවනා කරනකොට ඩොග් ගාලා එනවා. ඊ මෙතන සරත් ඉන්නකොට අර පල්ලා ඉන්න මනසයි කැටපොලයක් ගැව්වා සරගේ තෝ ගාලා ගෙට වැදුනා ඔළුවේ. ඔක්කොම වෙන ඔළුව බදාගෙන වාඩි වුණා. ගැව්වේ රිලෙවෙකට වැදුනේ සරත්ට. ඒ වගේ අපි කී දෙනකොට පොල් පිටි පාරවල් ගහලා ඇද්ද. ඒක භාවනා කරනකොට ටික ටික ටික ටික යන්න ඕනේ. දැන් නම් පොල් පිටි ගන්න ඒක වෙනම කතාවක්. නමුත් ඒ ගහකෝ යන්නත් එපා. ඒ නිසා ඒකත් ජයසිරි මංගලම් කියලා පොල් පිටියේ පිටින් හරි ගන්න නැහැ. කොඳු ඇතේ පිටින් හරි ගන්න නැහැ. වේදනාවේ පිටින් හරි ගන්න. දැන් සතිය තියෙනවනේ. දරන්න නම් අමාරුයි කියලා කියන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් දරන්න අමාරුත් නැහැ. අපි ඕමත කාලා තියෙන්නේ. කොච්චර වේදනාව විඳලාද මේ කරන්නේ නිවන් දකින්නේ නේ මේක බරපතල වෙන නිසා කාගෙන ඒ යනකොටම කියන්නේ අනේ පොල්පත්තේ වේදනාව වරෙන් කොන්දේ වේදනාව වරෙන් කියලා එයාවත් අඬ ගහගෙන මේ ඇඬ සක්මණි. එතකොට හරියටම සක්මණ විනාඩි කීයද කියලා ගානට කියයි මොකද මෙයා ඉන්නවනේ. ඒ උලවනේ හිටිය අම්මා කෙනෙක් ඒ අම්මගේ මේ තනිය ඇවිල්ලා තිබුණා පිළිකාවක්. ඉතින් දොස්තරුණාද කියන්නේ දැකලා මොකද්ද මම අනේ මේ දොස්තරු මත ඔයාට ඕනේ නැහැ නේ ඒක ලියුමක් ලියන්න ඕක කියලා කට්ටියට කියනවා එයා මයිත් එක්ක ආපු කල්යන මිත්‍යානේ. එයා කලින් ගියොත් එයා ගියා. මම කලින් ගියොත් අපි අඹ දෙන්න එකට ගියා ප්‍රශ්නයක් නැහැ. එයා නිසානේ මේ ඔක්කොම වට හම්බුනේ. කවදාකවත් අර පිටුකාට වෛර කරේ නැහැ. ඒ ජීවිතේට මම දැක්කා ඩෝඩින් මහත්තයා කියනවා ඔන්න භාවනාවේ ප්‍රතිපල. වෙන කෙනා පිටිකාව කවුරු අල්ලපු ගෙදර මිනිහට තාට්ටටක් එනවනේ. මේ ගෙදර මිනිසා වැත්තකදී මේ අම්මා කියනවා මෙයා නිසා තමයි මට ඔක්කොම හම්බුනේ. එයාමයි කල්යාණ මිත්‍රයා. එයා කලින් ගියොත් ගියාවයි. මම කලින් ගියොත් කමන දෙන්න එකට ගියත් කමන්නේ. කොන්දේ අමාරුව මොකද්ද? ලියපෙකට තරහක් නැහැ මගේ. ලියන්න කියලා ප්‍රශ්නයක් නැහැ. නැත් ඒක ගන්න දැම්මට සතිය පිටලා තියෙනවා. මම සක්මන් කරනවා කියන එකට ලකුණක් කරගන්න. එතකොට යා ඉන්නකම්ම දන්නවා. අනිතික දිහට තියෙන කොන්දේ අමාරුව තියෙනවා හරි වටන දෙයක්. ඒක තියෙනකොට කවදාවත් දතේ කැක්කුම් එන්නේ නැහැ. කවදාවත් ඉසි කැක්කුම් එන්නේ නැහැ. දනිස් කැක්කුම් එන්නේ නැහැ. දැන් මෙයා එනකොට අනිත් ඔක්කොම යට කරගෙන එන්නේ. ඒ නිසා ඌටම වැඳගෙන අනේ කොන්දේ අමාරු විතරයි එච්චරනේ. යාර පොඩි ළමයි එනවා අතිපාසලෙ මේ හිටන් දැයි යමි සමාජයට එනවා මේ වෙලාවට. ඒ ළමෙක් ඒ වගේ කකුලේ අමාරු තියනවා කිව්වා දකුණු දනේ පොඩි ළමයි. එසේ මොකද දකුණේ අමාරු තියන දකුණට වං වංගුර වං දනේ ඉත බලන්න පොඩ්ඩ මොකුත්ම නෑ. එයා නියන් දැකලා තියෙනවා. හැබැයි ඒක ලියන්නේ නැහැ. දැන් දකුණ මේක උර ඉදී අමාරුව දින එක ලියනවා. එල පොඩ වංගුරු ඉස බලන්න මොනම අමාරුවක්වත් නැහැ. ඒක නෙලියනවනම් ලියන්න තියෙන්නේ භාවනා කරනකොට වංගුරු ඉදී අමාරුවක් ආවේ නැහැ. ලියන්නේ අර එන අමාරුව තමයි. ඉතින් මං කෝ දකුණේ අමාරුවක් කරනකොට මම බලන්නේ. ඊට පස්සේ තමයි පහුවෙන්ද ඇවිල්ලා කියනවා. ධනි දෙකේම අමාරුවක් ආසනස දැන් මොකද කරන්නේ? මං කව වැලමිටි දෙක බලන්න කියලා. <laughs> හතර සමලදී ඉවරයි. මේ සරල ක්‍රමයක් තියෙන අපිට ඕන කරලා තියෙන වේදනාව තියදී ඇවිදින බව දැනගන්න එක නම් ඒක නම් සතිය. වේදනාව අපිට සර්ච් ලයිට් එකක් කරගන්න පිටින් ගහපු ටෝච් එකක් වගේ එළියේ දින්නේ. වාසියට ගත්ත ගමන් වේදනාව ගියාට හොයන්න නැහැ. මේක මේ මොකද්ද මේ මේ අප්‍රමේය වාතේද හිරි වාතේද කියන්න ගත්තොත් ලෝකේ ඉන දොස්තරලමයි මොන බේද දුන්නත් හරියන්නේ නැහැ. මේකම කිය කිය කොක්කේලියා ඉන්නවා. අපි කාලා තියෙන පරිප්පෝල හැටියට බලනකොට ඕකක් දෙයක්ද? මේක තියෙද්දි සක්මක් කරන්න පටන් ගන්නද? පුදුම දෙයක් වෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ලෙඩේ බාරගත්ත ගමන් ওই කිසි ලෙඩක් එන්නේ නැහැ. අද මේ ලෙඩේ බාර ගන්න බාර ගන්න එක නෝන්ජල්කමක් කරලා තියෙන්නේ අපිට. ඒගොල්ලෝ හිතන මේ ලෙඩේ එන්නේ විස බීජ. විස බීජ නැසපුවාම හරියයි කියලා. විස බීජ නැසකොට නැසන එකක් නැහැ. අද ඒ වගේ ඌනියමක් නැහැ මනුස්ස జాතියට. මේ විස බීජ නැසඳ ගිහිල්ලා තමයි මේ අපි නැහෙන්නේ. විස බීජත් එක්ක ඉන්න ඕනේ. ඒක තමයි අපේ ක්‍රමය. බුදුහාමර අපිට කියලා දීලා තියෙන ක්‍රමය. ඒ නිසා ඉඩේ එන්නේ පරණ කර්මයකට. ඒ ගෙවෙන්න නැත්නම් අලුතෙන් කර්ම රැස් කරන්න යන්නේ. පවට කනකාට වෙන්නත් එපා, පශ්චාත්තාප වෙන්නත් එපා, තැවෙන්නත් එපා, දැවෙන්නත් එපා. අනේ යන්තම් ඒක ගියා මම මම සක්මන් කරනවා කියලා කරගෙන යන්න. ඒකට හේතු හොයන්න යන්න ඕනේ නැහැ. හේතු හොයන්න වම දකුණේ. එතකොට අපිට තේරෙයි වෙනදාට වැඩිය පීවරක් දෙකක් වැඩිපුර යන්න පුළුවන් මේ අන්න එක දිගේ ඉදිරියට යන එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පසුගිය දිනවල ලද අත්දැකීම් පහත විස්තර කරමි. පර්යංක භාවනාව මා දැන් මෙතනෙයි පටන් ගැනීමේ සිත යොමු කළෙමි. එවිට මාගේ ශරීරයේ තැම්පත් වී ඇති ස්වභාවය මට දැනි. අත් කකුල් උදරය නාසිකාග්‍රය වෙන් වෙන්ව දැනි. ඉන්පසු හුස්ම රැල්ල හුස්ම රැල්ලට හුස්ම රැල්ල දෙස සිත යොමු කළෙමි. ආශ්වාසයේ සිසිලටත් ප්‍රශ්වාසයේ රසණයකින්ද දැනේ. ආශ්වාසයේ ඉහළින්ද ප්‍රශ්වාසයේ පහළට සිදුවන බවත් නිරීක්ෂණය විය. මෙසේ සතිමත් වීම තවදුරට පවත්වාගෙන යාමේදී මාගේ ඉදිරියෙන් එලියක් වැටි මාගේ රූපය මටම දිස්විය. තවත් වරක මුහුණේ කුහුඹුවන් ගමන් ගන්නා බවක් දැනුනි. මෙම සිදුවීම් ප්‍රත්‍යක්ෂ කර නැවත මූල කර්මස්ථානයට සිත යොමු කළෙමි. කිසියම් සුවයක් ප්‍රීතියක් දැනුනි. ඔබ වහන්සේට নমස්කාර වේවා. ප්‍රශ්නය ඊයේ දින භාවනා අරමුණේ සිත ගෙන යන විට බාහිර ශබ්ද දැනුණු සැනින් සිත ඒකාග්‍රතාවයෙන් මිදී වෙනත් අරමුණකට යොමු වේ. වැඩි වශයෙන් අනාගත සැලසුම් හදයි. බොහෝ ඒවා ඉදිරියේදී નિયમિત දාන ශීල කටයුතු සම්බන්ධවයි. ඒ සමග මම මෙතනෙයි සිතට නැගී. නැවතත් ආස්වාසේ හා ප්‍රස්වාසයේ පෙරසේ දැනේ. නමුත් වාර ගණන 20ක් පමණ පවතී. සුළු ශබ්ද බාධාවකදී උවද ඇතිවන මෙම සිතේ චංචල ගතිය මගහරවා ගැනීමට උපදේශක් ලැබෙන සේක්වා. සක්මන් භාවනාව මෙහිදී වම් පාදයේ දකුණු පාදයේ වෙන්වෙන්ව නැවත වෙන්වෙන්ව තබන ආකාරය හඳුනා ගනිමි. වම් පාදයේ ඇතිවන සුළු ආබාධයක් නිසා පහසු විය. මෙහිදී පාදයේ පතිතවන ආකාරය ස්පර්ශයේ රළු සුමට බව විලිම්බුව විලුඹ ඉදිරි ඇඟිලි දන හිස දක්වා සඳි නැමෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. පෙර සාර්ථකව කළ සක්මනද ඊයේ දින පර්යංකයෙන් සිතේ ඒකාග්‍රතාවය සුළු ශබ්දයකදී පවා බිඳී යයි. සෑම විටම මූල කර්මස්ථානයේට සිත යොමු කළත් පියවර 10ක් 15ක් යන විට වෙනත් සිතුවිලි ළඟා වේ. මෙම අවස්ථා දෙක පර්යංකය හා සක්මන බිඳී යන සිතේ ඒ එක් බිඳී යන සිතේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීම පිණිසද ඉදිරි දින 6 උපරිම ප්‍රයෝජනය ගැනීමට අපේක්ෂාවෙන් සිටින මාහට අනුකම්පා කර උපදෙස් ලැබෙන සීක්වා ඔබ වහන්සේ නිස්සරණ වනේ ගෙන යන සියලුම කාර්යයන් සාර්ථක වේවා. දීර්ඝායුෂ වේවා. උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු. මේකදී තුම් පොලක දෙපොලක විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා පිට පිට යනවා. ශබ්ද ඇහෙනවා, කලබල වෙනවා, අනාගත සිතුවිලි හදනවා, සක්මන් කරනකොට මේ වගේ යනවා කියලා. යෑමේ විස්තර දීමට මේ දින එකන දක්ෂ වෙලා තියෙනවා. පිට ගියේ හිත නැවත අරමුණට පැමිණීමේ විස්තර පුළුවන් තරම් හොයනද ඉතුරු දවස් 6 ඇතුළත පැහැදිලි වෙනසක් දකි. හිත පිට යන එක මට පාලනයක් නැහැ. නමුත් ගියේ හිත හැමතැනම මේකේ වාක්‍යයක් කියලා තියෙනවා නැවත අරමුණට ගත්තයි කිය. අන්නේ පිට ඉඳලා නැවත gedara බලා අරමුණ කරා මූල කර්මත්තන සඳහා එනකොට ඒකේ විස්තර බලන්න උදාහරණයක් වශයෙන් කියනකොට කියනවා නම් නැවත Taman සක්මන් කරින්නාදී පයට ආවොම හිත පශ්චාත්තාප වෙනවද හිත පිට ගියා කියලා නැත්නම් ආපහු ගමන දැනගන්න පුළුවන් වුණා කියලා සතුට වෙනවා. පාද පරියන්කේ ඉන්න වෙලාවේදී සිත විදෝට හිත යනවා සද්දකට හිත යනවා. එතන ඉඳලා ආපහු හිත ගත්තට පස්සේ ආනාපානයේ මූණ නරක් කරගෙන රොස්පරොස්ද නැත්නම් පුරුදු විදිහට ආනාපානය කරන්න පුළුවන්. හිත පශ්චාත්තාප වෙලා. එහෙම නැත්නම් පිට ගියේ හිත හීනමාන ලක් වෙලා අඬා හෝ ගන්නවද සද්දට හිතුවලට බයින්වද නැත්නම් ආපහු ආනපානටනද කියලා ආන්නේ විස්තර ටික පොඩ්ඩක් දෙන්න. විස්තර හොයන්න ඒකට හිත යට යන්න ඕනේ. යන එකත් යනවා. දැන් කරන්න තියෙන්නේ ගියේ හිත ආපහු ආරක්ෂක භූමියට එන පාර විස්තර කරන්න විශේෂයෙන් බලන්න මේකෙදී පශ්චාත්තාප වෙනවද නැත්නම් ඒක සතුටක් කරගෙන නැවත පැමිණීමේ විස්තර හොයන්න ගත්තාම ඔය භාවනා කරන මනුස්සයා නෙවෙයි නැගිටින්නේ වෙන මනුස්සයෙක් ඒ තරම්ම වෙනසක් දකින්නවා සිද්ධියේ කෙලවර දකින්නකොට පටන් ගන්න දකින නම් පශ්චාත්තාපය. මේ ඊටාම නිපදීම් පිටපැන. ඔය පිට කියාප වෙන එක හොඳ දෙයක්. ආන ඒක ලිවි ඉබේ හම්බෙච්ච අතිරේක ලාභයක් වගේ සලකලා ඒක පිළිබඳ පුළුවන් තරම් විස්තර හොයන්න. හොයනකට පෙනේ මේක ඇතුලේ නිවන් දැකපු කවුරු හරි ඉන්නවා වගේ. Taman තුලම ඉන්නවා වගේ එයාගේ දක්ෂකම් මතුවෙන්නේ පිට ගියේ හිත නැවත නික්ලේශී භූමියට, නිර්මල භූමියට, ക്ഷേම භූමියට පැමිණෙන පාර බලන එකයි. මේක තේරුණා නම් හොඳයි. තේරෙන්නේ නැත්නම් නැවත පිරිසුදු කරගන්න. මේක බලන්න. එතකොට ওই දවස් 6 ඇති වැඩේට සෑහෙන දුරට වැඩ කොටසක් කරගන්න පුළුවන්. ගෞරවනීය මාර්ගෝපදේශකයාණන් වහන්ස ඔබ වහන්සේගේ මූලික මඟ පෙන්වීම අනුව ගිවුණු දින කීපය තුල මා ලැබූ භාවනාමය අත්දැකීම විස්තර කර ඉදිරිපත් කිරීමට දෙපා නැමැද අවසර ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේ යෙදුන සෑම පැයක පමණ කාලයක් තුලදී කයට දැනුණු අසීමිත සැහැල්ලුව තුල සහ හිතට දැනුණු චිත්ත ඒකාග්‍රතාවයේ මත ආයාසයෙන් තොරව මා নিরතුරුවම සක්මනේ යෙදුණෙමි. එහෙත් එම ක්‍රියාවලිය ආශ්චර්ය ආශ්චර්යයක් මත සිදුවක් නොවන බව නම් ඊටමත් පැහැදිලිය. සක්මනට සූදානම් වී වරහන් ඇතුලේ වැලිමලුවේදී සහ ලනුපැදුර මත වාර කිහිපයක් එක් කෙළවරක සිට අනෙක් අන්තයේ දක්වාත් එතෙන් සිට මුල් ස්ථානයටත් වේගවත්ව ඇවිද ගියෙමි. ඉන්පසු ශාරීරික උත්තේජනයක් ලැබුණු බව දැනුනි. ඉන්පසු මූල කර්මස්ථානයේ වශයෙන් පාදයේ ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් මුල මැද අග යන අවස්ථා පාද මාරුවන හැම සෑම විටම ඊටමත් පැහැදිලිව නිරීක්ෂණය කළෙමි. පාදය පොළව මත ගැටෙන විට පළමුව විලුඹ පෙදෙසද ඉන්පසු මැද කොටසද සහ ඇඟිලි පෙදෙස පිළිවෙලින් ගැටුණ බව නිරීක්ෂණය කළෙමි. වරහන් ඇතුලේ පාද දෙකම එලෙසය. එසේම පාද පොළවට ස්පර්ශ වන විට හා එසවෙන විට දැනෙන වරහන් ඇතුලේ තද ගතිය, රළු ගතිය, තිත ගතිය, වියලි ගතිය, සැහැල්ලු බව යනාදිය. සක්මන කළ ස්ථාන දෙක අනුව ඊටමත් හොඳින් වෙන්වෙන්ව හඳුනා ගතිමි. මුල් විනාඩි 10ක් පමණ ඉහත නිරීක්ෂණයන් මැත්තේ සිත මූල කමටහන මත තබාගෙන සක්මනේ යෙදුන විට පරිබාහිරව ඇසුණු ශබ්ද නිසා සහ නිත ගැටුණු දේ අනුව සිත මදක් ඉවතට යන බව දැනුනි. එහෙත් එම සැනින් ඒවා විනිශ්චයට සිත නොයවා ඇසුන දේ ඇසුනා පමණක්මය, දුටුව දේ දුටුවා පමණ දුටුව දේ යමක් දුටුවා පමණක්මයයි සිතට දුන් සංඥාව තුල එම අවස්ථාවන් ෂණිකව එම අවස්ථාවෙන් ෂණිකව මිදී මූල කර්මස්ථානයට යලි සිහිය පිහිටුවීමට හැකි විය. එසේම දනහිස්වල, කෙන්ඩාවල, ඇඟිලිවල යම් යම් වේදනා වරහන් ඇතුලේ තද ගතිය, කකියන ගතිය, හිරිවැටුණු ස්වභාවය ඇති වූ විට එය වේදනාවක් ලෙස හඳුනා, ඒහා නොගැටුණු බැවින් ලද සැහැල්ලුව ශරීරය සමබරව තබාගෙන වැඩි වේලාවක් සක්මනේ යෙදීමට හැකි වූ ආයයි මට සිතේ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මණින් පසු මා පර්යංකේ සඳහා වාඩි වුනිමි. දී ඇති උපදේශ පරිදි කය නිසිලෙස පිහිටුවාගෙන දෙනෙත් පියාගෙන පර්යංකයේ සිහිය පිහිටුවාගෙන විනාඩියක් පමණ සිටින විට නාසිකාග්‍රයේ දෙවටි ඇතුළුවන හෝ පිටවන හුස්ම රැල්ලක් දැනුනි. ඒ අනුව උදර ප්‍රදේශයේ සිදුවන පිම්බීම හා හැකිලීම අනුව මූල කර්මස්ථානයේ මුදුන්පත් වීම හඳුනාගත් දෙමි. ඉන්පසු වාර 8ක් 10ක් වරහන් ඇතුලේ ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ මූල කර්මස්ථානයේ ස්වභාවය වෙන්වෙන්ව මෙනෙහි කෙලිමි. ආශ්වාසයේ සුලන් රැල්ල සිසිල් බවත් ප්‍රශ්වාසයේ සුලන් රැල්ල මදක් උණුසුම් බවත් නිරීක්ෂණය විය. එක්වරක ආශ්වාසය සහ ප්‍රශ්වාසය එකම නාස්පුඩුවකින් සිදුවන බවත් වර එක නාස්පුඩු දෙකෙන්ම වම සහ දකුණ සිදුවන බවත් නිරීක්ෂණය විය. එසේම ආශ්වාසයේ සමහර විටක ඊතා දීර්ඝව සහ ප්‍රශ්වාසයේ ඊතා කෙටිව සිදුවන බවත් විටක ආශ්වාසයේ ඊතා කෙටිව ප්‍රශ්වාසයේ ඊතා දීර්ඝව සිදුවන බවත් නිරීක්ෂණය විය. මේ සියල්ල ඊතාමත් සිහියෙන් සහ අවධානයෙන් බලා සිටීමේ ආශ්වාස ප්‍රශ්වාස වාර 15ක් 20ක් පමණ නිරීක්ෂණය කරන අතරතුර අතීත යම් සිදුවීමක් හෝ කතාබහක් සිතට පැමිණ සිත වෙනතකට ගිය බව වැටහුණ අවස්ථා ඇත. අවට පරිසරයේ ඇති වුණු යම් යම් ශබ්ද සමහර විට සිත නොමග යෑමට හේතු වන්නට ඇත. එහෙත් ඒවා ෂණයෙන් හඳුනාගෙන ගලපන්නට නිරීක්ෂණය කරන්නට නිගමන තීන්දු ගන්නට නොගියෙමි. ඒවා කෙරෙහි අරමුණක්, ගැටුමක්, වෛරයක්, තරහක් ගොඩනගා ගත්තේ නැත. ඇහුනේ ශබ්ද පමණි, දැනුනේ සිතිවිල්ලක් පමණි. යනුවෙන් මෙනෙහි කර යලි මූල කර්මස්ථානයට සිත පිහිටුවීමට හැකියාව ලැබුණි. එසේම පර්යංකයේ සිටින විට සිදු වූ ශාරීරික වේදනාවන්ද නිරීක්ෂණය කෙලිමි. පාදවල හිරිවැටීම් කොන්දේ වේදනාව අඩු වැඩි වෙමින් පවතින බව දැනුනි. පපු ප්‍රදේශයේ දැඩිව තදවන ස්වභාවයක් දැනුනි. වර එක දහඩිය දැමීම සහ සිරුර සිසිල්වන බව අත්දැකීමි. කොතැනක ඇති වුණත් එය වේදනාවක්ම පමණක් බව මෙනෙහි කළෙමි. එහෙත් ඒවායේ ඇලීමට හෝ ගැටීමට හෝ බාධකයක් හෝ කල්පනා කිරීමට නොගියෙමි. එබැවින් ඒ සියල්ල සුළු මොහොතකින් සමනය වී සිරුරට සහනය සැලසෙන බව දැනුනි. පර්යංක භාවනාව ආරම්භ කර සුළු වේලාවක් වරහන් ඇතුලේ විනාඩි 5ක් 10ක් යද්දී නිද්‍රා ගතියක් ඇති වී හිස සෙමෙන් පහළට නැමී යයි. එහෙත් සිත මූල කර්මස්ථානියෙන් බැහැර නොයයි. මොහොතකින් දීර්ඝ ආශ්වාසයක් සිදු වී නැවත හිස ක්‍රමයෙන් එසෙවි. වරහන් ඇතුලේ එය මා අදිෂ්ඨානයෙන් කරන ක්‍රියාවක් නොවේ. කෙටි ප්‍රශ්වාසයක් සමග දීර්ඝ ආශ්වාසයක් වාර 4ක් හෝ 5ක් සිදුවේ. ආශ්වාසයේ නාසිකාග්‍රයේ ගැටි ක්‍රමයෙන් පෙනහළු දක්වාම යන බව දැනේ. එවිට පපු පෙදෙස විස්තරණය වී නාස්පුඩු දෙකෙන් සිදුරු වසා තිබුණු නිවසක දොර ජනෙල් එකවර විවර කළාසේ අපූරු සහනයක් දැනි. එවිට සිරුරේ බරගතිය පහව ගොස් පුළුන් රොදක් මෙන් සැහැල්ලු වන බවක්ද දැනුනි. ආනාපානය මදකට නවතින බවක්ද දැනෙන්නට විය. පෙර දැක් වූ පරිදි භාවනා ක්‍රම දෙකෙන්ම ලද සුවය සතුට නිතර ලැබේ යයි නොසිතමි. ඇති වී පැවතී නැති වී යන ස්වභාවය නිසා ස්ථිර අදිෂ්ඨාන නැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නේ අපවැනි අතරමං වූවන්ට නිසි මඟ පෙන්වා දීම සඳහාමය. මේකේ මේ ප්‍රශ්නයක් හෝ උපදේශයක් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. නමුත් මේකේ තිය ලියලා තියෙනවම කල්පලා බැලුවොත් අපි ලනුපැදුර සක්මන් කරනවද වැල්ලේ සක්මන් කරනවද කියලා ඒ දෙකේ වෙනස හොඳට වෙන් කරලා දැනගන්නවා වගේ මගේ හිත දැන් තියෙන සද්දකද වේදනාවකද හිතවිල්ලද කියලා ලනුපැදුරයි වැලිමලුවයි වගේ ලස්සනට වෙන් වෙලා පෙනේ. මේ සද්දේ හොඳයි වේදනා නරකයි මූල කර්මස්ථාන හොඳයි ඒ පිළිබඳව සැක කරලා මූල කර්මස්ථානේ පිටිපස්සෙම යමින් වැඩ කරන්න ඕන වෙන්නේ ආධුනික මනසකට තමයි පුදු වෙච්ච මනසකට දන්නමයි හිත දැන් හිත තියෙන්නේ සද්දෙක කඩලා කියලා ආනපානම දාන්න ඕනකමකුත් නැහැ සද්දේ තියෙන බව දන්න එකත් ලොකු දෙයක් ආනපාන ඉන්නකොට ආනපාන බව දන්නවා ඒකත් ලොකු දෙයක් එන්නේ එන්නේ එන්නේ හිත පිට ගියා කියලා බය වෙන්න දෙයක් නැහැ. ගියේ මෙතෙන්ද කියලා දන්නවනේ. අන්නේ වගේ මුලදි මුලදි අපි ඩබල් රූල් කොල්ලේ අකුලේ පොතේ තමයි අකුරු ලියන්නේ. හරියට මේ අකුරු ටික ඉස්පිලි බාබෙලි ඉරුවලින් කපලා. අකුරට තනි රූල් කොල්ලේ ලියලා පස්සේ half sheet එක ලියනවනේ. ඉරි නැති එක ආහන්නේ වගේ ඉර නැති උනා කියලා ප්‍රශ්නයක් නැහැ. පහු වෙනකොට පහු වෙනකොට මූල කර්මත්තර නැති උනා කියලා ප්‍රශ්නයක් නැහැ. හිත තියෙන්නේ හවල් තැන කියලා දැනගෙන පශ්චාත්තාප නොවී ඉන්න පුළුවන් නම් කොයි එක ඇවිල්ලා කියලා ප්‍රශ්න නැහැ. සැකනම් පශ්චාත්තාප නම් ආය තිරගහලා ලියන පුරුතය. ඉතිගහලා ලියන පුරුත වෙනවා කියලා කියන්නේ මූල කර්මස්ථානයේට සමාන්තරව යනවා. මූල කර්මස්ථානයේ මුල් කරගෙන යනවා. මේ යන කෙනෙකුට මේ වගේ ලියන කෙනෙකුට කරන කෙනෙකුට පුළුවන් ආනපාන තියෙන ආනපාන දන්නවා, සද්දේ තියෙන සද්දේ දන්නවා, හිතවිලි තියෙන හිතවිලි දන්නවා, වැලි පොළේ යනකොට වැලි පොළේ දන්නවා, අනුපැදුර යනකොට අනුපැදුර දන්නවා, කරන දේ මොකද්ද කියලා දන්නකොට නැති වෙන්න කියලා දෙයක් නැහැ. අවල්දී තිබිය යුතුයි කියලා පශ්චාත්තාවයක් ඕනෙත් නැහැ. එතකොට හිත හුන්නටම සතිය හුන්නටම සෙල්ලක්කාර වෙලා එනවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා මුලදී නම් එයාට ඉරි ගහලා ඇඳලා ලියලා දෙන්න ඕනේ. පහු වෙනකොට නිකන් ඉරි ගහපු නැති කොලේක ලියන්න වගේ භාවනාව යන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරගෙන යන්නෙමි. විනාඩි 15ක් 20ක් පමණ ගතවන විට ආශ්වාසය හෝ ප්‍රශ්වාසය වෙන්කොට හඳුනා ගැනීමට නොහැකි වන අතරම ආශ්වාස ප්‍රශ්වාසය ගැටෙන ස්ථානයේද නොදැනී යයි. එවිට මා ආනාපානයට සිත යොමු නොකොට මාගේ කය දෙස සිහිය යොදවා නිසසලව බලා සිටිමි. එවිට සමහර ස්ථානවල වේදනා සහ නලියන ගති දැනෙන්නට පටන් ගනී. එම ස්ථානවලට සිත යොමු කොට බලා සිටින විට එම නලියන වේදනා ගති දුරු වී යයි. ස්වල්ප වේලාවක් ගතවන විට නැවත වෙනත් ස්ථාන වලින්ද එවැනිම දේවල් ඇති වී නැතිව යයි. සමහර අවස්ථාවල බොහෝ වේලාවක් ගත උවත් එවැනි දේවල් ඇති නොවේ. එවිට මම නැවතත් ආනාපාණයට සිත යොමු කරමි. ගරු ස්වාමින් වහන්සේ මෙය පැහැදිලි කර දෙන ලෙසත් ඉදිරියට කළ යුතු දේ ගැන උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව සහ නිර්වාණයම ප්‍රාර්ථනා කරමි. මේකේ අවස්ථා තුනක පිළිබඳව හැකයක් පේන තියෙන්නේ. වරක ආනපාන ඉන්නවා ඒක දාන්න. වරක මොනවත් නැහැ. ඊටට කලබලයක් තියෙනවා. වරක කම්පන චංචල ගයිදයන්ෝ. ඉතින් මේ තුනෙන් කොයි එකද හොඳ නැත්නම් කෝකක් සරණ යන්න ඕනද කෝකක් පිහිට වෙන්න ඕනද කියලා ප්‍රශ්නේ මතුවෙන්නේ මේ තුන පිළිබඳ සැක තියෙනවා. තුනම එකයි. මොනවාක්වත් නැති වුණත් හිත කම්පණ යන්ත්‍රවල තිබුණත් ආනපන තුන තුනේම සතිය එකයි. දැන් සැකනම් විතරක් බුදුජානනාථේ සඳහන් කරනවා පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා. හිතමගේ විසිරුණාද කම්පණ චංචලද මොනවාක්වත් නැද්ද කියලා කම්පණ හිත අන්දමන්ද නම් අන්‍ය විහිතනම් පොඩ්ඩක් ආනපන පරීක්ෂා කරලා බලන්න කියලා. එතකොට හිත දන්නවා මම පිටපොට ගිහලා නැහැ මම මේ ගෙදර යන පාට දාන්න කෙනෙක් වගේ. එහෙම සැක නැත්තම් අර උන් නැති එකත් කමක් නැහැ. කම්පන චන්දරත් කමක් නැහැ. ආනපානෙත් කමක් නැහැ. ඔක්කොගෙම සමානව හැතරෙන දෙන්න. එතකොට සතිය පුරුදු වෙනවා. කූඩු ඇති කරපු මයිනා එළියට දැම්මට පස්සේ ටිකක් රවුමක් ගහලා ආයෙ එනවා කූඩුවට. ඉදිරියට කූඩුවටම ඵලයන් කියන්නත් එපා. එළිය මිටපන් කියන්නත් එපා. මයිනගේ හැටි එහෙම තමයි. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කූඩුව පුරනකම් කූඩුවෙම තමයි ඇති කරන්නේ. පස්සේ වරින් වර ඇති කරලා දැම්මට පස්සේ පුරුදු වෙනවා. හාවොත් එහෙම කරන්න පුළුවන්. අනිත් වගේ හිතට දෙන්න පොඩි ඉඩක්. එතකොට සතියේ අරුවචාන්සේ පෙන්නන්නේ ගොයන් කපන්න ඉස්සෙල්ලා වනාතේ නිරේ හරක් කවන ගවයා ගොපල්ලා ගොයන් කැපුවට පස්සේ හරක් ටික හැමතැනම කන්න දෙන්නේ. කෙටි හැමතැනම ඉපනැල්ල විතරනේ ඒතකොට තියෙන්නේ. උට උට තියෙන්නේ පිසුරු මඩවල කියලා ෆ්ලූට් එක ගහන කර්මණ ඉන්න එක විතරයි. හරක් කනවා ඇති වෙන්නේ. අතර භෝගේ තියෙනකොට රකින්න. භෝගේ කැපුවට පස්සේ මන අපේ කණ්ඩාය. ඒකෝට සතිය කියන්නේ හරි විනෝදාංශයක්. යන්න අරින්නකොට හැබැයි භෝගේ තියෙද්දි කෑවොත් කොන්දේ අමාරු තමයි. අයිතිකාරය ගහනවා. හරකට නෙවෙයි ගහන්නේ. අර බලන එකට. තෝද හරක මුද හරක. මොකද හරක කැමති නිතරම භෝගේ කන්න. ඌ බලන්නේ ගොපල්ලානි පැතිවල මොකක් කන. කාපු ගමන් ගොවි ඇවිල්ලා ගොපලට ගන්න. එතකොට හරක් බලන්න ඕනේ හැප්පිට හත්තියක්. ගෝයන් කපුවට පස්සේ භෝගෙන් නිලා ගත්තට පස්සේ ආන්නේ වගේ හැඟුම් උදාහරින්න පුළුවන් ගතියක් එනවා. ඒ මේ මේ කියන එකට යන්න පුළුවන් ඇදෙන්න. ඒ නිසා නිශ්චල භාවය වැඩ මොනක්වත් නැහැ. කම්පන ජන්ජල් දෙනවා. ඒත් කමන්න. මෙතන ආනපනද. තුනේම කාපන් කියලා අඩන්න එකයි තියෙන්නේ. සැකනම් විතරක් මම නැවත කියනවා. ඉස්සෙල්ලා කනාවක් මම කිව්වේ ඒක අන්තිමට. සැකනම් ආනපන පොඩ්ඩක් ගෙනල්ලා උර ගාලා බලන්න. සැක දුරු කරගන්න විතරයි. ඒකත් පසුගාමි වැඩක්. මේ යාය කණ්ඩ දෙන එක තමයි අනපනේ අනපනේ නෙමෙයි සතියේ තියෙන මේ අනායාසින් වෙනකොට වැඩි. ඒකට පුරුදු කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන සක්මනේ යෙදීමට පටන්ගෙන විනාඩි 10ක් 15ක් අතරේ සක්මන નિરાයාසයෙන්ම සිදුවන බව දැනේ. පොද වැස්ස සක්මනට ආශිර්වාදයක් වූ අතර වැහි බිඳු වැටුණු වැලිතලය මත ස්පර්ශවන পায়ට සතිය වඩා හොඳින් පිහිට වූ බවත් එම වැලි කයේ කොටසක් ලෙසත් දැනුනි. එමෙන්ම සක්මන නොවන අවස්ථාවල ඇවිදීමේදී හෝ වෙනත් අවධානයක් ඇති වූ නමුත් දෙපා හැසුරුවීම නිතැතිම්ම අවධානයට ලක්වේ. පර්යංකය ආනාපාන සති භාවනාවට වාඩිවන විට කයට අවධානය යොමු වන අතර වැඩිපුර අවස්ථාවල ආනාපානයට මනස යොමු වීමට පෙර සමාධියටපත් වී කයේ ප්‍රීති ප්‍රමෝදය සමග මදක් හුලං පිර වූ බැලුණයක වාඩි වී සිටිනවා මෙන් දැනෙන සුවය දැනි. එහෙත් මීට පෙර මෙම සුවය විඳිමින් පැය එකක පමණ කාලයක් ගත කිරීමට හැකි වුවත් දැනට පැය භාගයක පමණ කාලයකින් භාවනාවෙන් ඉවත් වීමට මනස යොමු වේ. සමහර අවස්ථාවල පැය එක කාලය හොඳින් සිහි සිටිය හැක්කේ භාවනා අතර කාලය දීර්ඝ වන විටය. අනෙකුත් සමහර අවස්ථාවල මනසට කයට වෙහෙස දැනේ. අරමුණෙහි සතිය පිහිටියත් සමහර අවස්ථාවල අරමුණෙන් පිට යාමට යොමු වීමක් යොමුවීමක් ඇති වුවත් සතියෙන් යුතුව අරමුණට සිත ගැනීමට උත්සාහ කරමි. ඊයේ ඔබ වහන්සේ කළ ධර්මදේශනාවට අනුව සමහර අවස්ථාවල භාවනාව තුලදී දැනෙන්නේ ඉදිරියක් නැති එකතැන පල්වෙන උදාසීන කාලයක් ලෙසය. එහෙත් එම කාලය වීරයෙන් යුතුව උපේක්ෂා සහගතව විඳිමි. භාවනාවේදී ඊතා සුළු වශයෙන් දැනෙන කම්පන චංචල හිරිවැටීම් ආදිය භාවනාවෙන් තොරව සිටින අනෙකුත් ඉරියව් වලදීද දැනෙන අවස්ථා ඇත. වරහන් ඇතුළේ විශේෂයෙන්ම නිදින නිදන ඉරියව්වේ නිශ්චලව සිටින විට භාවනා අවස්ථාවට වඩා මෙම ගති දැනෙනවාදැයි සිතේ. කුමන ආගමක වුවත් 99ක පිරිසක් තම තමන්ගේ සිත කයෙහි සතුට උදෙසා පමණක් සටන් කරන මෙවන් යුගයක බිහි වූ ඔබ වහන්සේගේ වෙහෙස නොබලා අපවැනි උපාසික උපාසිකාවන් සඳහා මෙලව උතුම් පින්කම වන ධර්ම දාණයට අමතරව ලබා දී ඇති. තමන්ගේ නිවසේදීවත් භුක්ති විඳිය නොහැකි සියලු සැප පහසුකම් ලබා දී ඔබ වහන්සේ කරන මේ උතුම් පින්කමම ඔබ වහන්සේට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ත්‍රිවිධ රත්නයේ පිහිටෙනුත් මේ භවයේදීම නිවන් අවබෝධ වේවායි නිවන් අවබෝධ වේවායි නිවන් අවබෝධ වේවායි මට අන්තිමට කියනවනේ මොන ටික මතක නැති වෙන තරම් සතුටක් ආවා ඒ නිසා ආයේ කියවන්න වෙයි දන්නේ මුල් ටික මේ ශක්මණේ කියලා පොඩ්ඩක් කියන්න බලන්න ඔය කනවාට බැන විදිහ සතුටක් එනවා නිකන් මගේ සතයක්වත් නැහැ මේකේ ඔයගොල්ලෝ දීපු සල්ලිම තමයි සක්මන සක්මනේ යෙදීමට පටන්ගෙන විනාඩි 10ක් 15ක් අතරේ සක්මන નિરાයාසයෙන් සිදුවන බව දැනි. පොදවැස්ස සක්මනට ආශිර්වාදයක් වූ මැදට මැද හරිය තිබුණා මේ මැදින් කැල්ලක් ඕනේ මට දැන්. සායනස් තව පොඩ්ඩයි තියෙන්නේ කි. වැහි බිඳු වැටුණු වැලිතලය මත ස්පර්ශවන පායට සතිය වඩා හොඳින් පිහිට වූ බවත් එම වැලි කයේ කොටසක් ලෙසත් දැනුනි. එමෙන්ම සක්මන නොවන අවස්ථාවල ඇවිදීමේදී ඒක තමයි මට මතක් වුණේ කියවනකොට හුඟක් වෙලාවට මේ අරියන්කේ අවසාන කියනවා භවනා නොකරන වෙලාවේ නිින්දදී පවා කම්පන චංචල වේග දකින්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී යෝගාවචර මේ භාවනාවයි සතියයි දෙක අතර පැටල ගැනීම තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා භාවනා කියන වචනේ ටිකක් අපි తాවකාලිකව තහනම් වචනේ කරගෙන සතිය කියන එක විතරක් ගත්තොත් මේ සතියට ඉරියව්ව බලපාන්නේ. කොයි ඉරියව්ව හිටියත් සතිය සතියම තමයි. ඉඳගෙන හිටියත්, ඇවිදිමින් හිටියත්, නිදාගෙන හිටියත් එතකොට මේ ඇති දේ පේනවනම් ශරීරයේ පවතින බවට නිදාගෙන ඉන්න ශරීරයේ, ඉඳගෙන ඉන්න ශරීරයේ, ඇවිදින ඉන්න ශරීරයේ අපි තමයි මේ භාවනා කරනකොට ඉඳගෙන ඉන්න ඕනේ ඉඳගෙන ඉන්නවා කියන එක භාවනාව කියන රාමුවේ ඉඳගෙන තමයි රචන ලියලා තියෙන්නේ. නමුත් සතියෙන් ඉන්න කෙනාට පේනවා මේ භාවනා මධ්‍යස්ථානද මේ ගෙදරද මේ සක්මනද මේ පරියන්කද මොකුත් නැහැ හැම වෙලාවෙම ශරීරයේ සංඥාව ගැන නිකුත් කර කර ඉන්නවා. අපි මේ සංඥාව වලට වෛර කරන නිසා තමයි අනුන් ගැන හිතන්නේ. ඊයේ ගැන හිතන්නේ, හෙට ගැන හිතන්නේ. කොයි වෙලාවක හෝ ඉඳගෙන හරි, හැවිදිමින් හරි, සක්මනේ හරි, බුදියාගෙන හරි සංගේ ඇඟෙන් එන සංඥා වලට පෙරමිච්ච ගමන් මෛත්‍රියක් එන්න ගන්නවා. ඒක තමයි මෛත්‍රී කියන්නේ. නැතුව තමන්ගේකට මෛත්‍රී කරගන්න තු කාට මෛත්‍රී කරත් හරියන්නේ නැහැ. එතකොට පේනවා මේක පුරුදු කරාට පස්සේ ඵලයන් කිව්වත් හිත ඇරින්නේ හැම වෙලාවෙම කම්පන චංචල පේනවා. ඒක හරි කරදරයක් ඉස්සරහ දෙයක් වගේ පේනවා. නමුත් ඒක සත්‍යයේ තියෙන බවට ලකුණක් කරගත්තොත් සරුවචනසේ සඳහන් කරනවා මේ කරදරේ මේ හිරි හරියත් ප්‍රමෝදයක් වෙන්න පටන් ගන්නවා. මේ හිරි හරියත් මේ කරදරෙත් ප්‍රීතියක් වෙන්න පටන් ගන්නවා. මගේ හිත දැන් නිතරම තියෙන සතිය සතිය තියෙන දන්නේ කොහොමද මේ පීරි ගෑම නිසා. මේ දරතේ නිසා. මේ පරිලාහය නිසා. මෙන්න මෙහෙම තමයි අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ. ඇතිව පැමිණෙන දුකට නොදකින් කියාගෙන යන්න බෑ. ඒ පැමිණෙන දුක පරිලාහ කරගන්න. මේ ශරීරයේ දැනෙන මේ කම්පන චංචල පීඩිගෑමක් තමයි, පිළීමක් තමයි ප්‍රමෝදයක් කරගන්න. එතකොට 100 100ක්ම තමන් එක තමයි. ආහන්නේ ගතිය වැඩි වෙනවනම් පරියන්කේ හිටියා, සක්මනේ හිටියා, නිින්ද ගියත් එතකොට තමයි තේරෙනවා මේ ගතියට මම නැත්නම් මේ ශරීරයෙන් දැනෙන දේට මම උනන්දු වෙන ගතිය වළක්වන්න මොනම බලයක්වත් ලෝකේ නැහැ. තියෙන්නේ අවිද්‍යාව විතරයි. තියෙන්නේ තෘෂ්ණාව විතරයි. ඒ තෘෂ්ණාව නිසායි මේක වෙනුවට අපි අනුන්ගේ දුක් කරදර ගන්න හදා. ඒක කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ කියලා කියනවා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියනවා. කබලෙන් ලිපට වැටෙනවා වගේ කියනවා. බුදුහාමගෙන් රෙදි කබලෙම හිටපන්. දැනෙන දේ බලනින්නේ. ඉතින් ඒක ලොකු සංසය ලියනවා හැම බලන්න පටන් ගත්තට පස්සේ සතිය දිහා බැලුවත් වෙන එකක් දිහා බැලුවත් පේන්නේ නිතරම වෙනස් වෙන නලියන කම්පන චංචල ගතිය. ඉතින් සා පුළුවන් තරම් 100%ක්ම තමන්ගේ අස්පනා පිටෝ මේ පේන දේ බලන්ඩ පරියන්කයට සීමා කරන්න එපා, සක්මණට සීමා කරන්න එපා. දවස පුරාවට බැලුවොත් වෙන කෙනෙක් නලියන්නේ ඇයි කියලා තේරෙනවා. ඈගෙන වැලියටත් මගේ කකුල කෑල්ලක් වගේ මට තේරෙන්න පටන් අර ගන්නවා අධීක්ෂණේ වැඩි වෙනකොට. එතකොට තමයි මේ ඇඟේ තියෙන වේගෙන්, ඇඟේ තියෙන ශක්තිය වලින් ළඟ ඉන්න අයටත් සාන්තියක්, ළඟ ඉන්න අය දැනගන්නත් පුළුවන් ශක්තිය එන්නේ මේ වෙනස නිසා. ඒ නිසා උන්තුවට භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව සතිය කියන වචනේ පාවිච්චි කරලා හැම ඉරියව්වෙම පවත් ගන්න බලන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊයේ දින සවස සිදු කළ සක්මන් භාවනාවේ අද්දුටු දෑ මෙසේ සටහන් කරමි. පළමුව වම දකුණ වශයෙන් බලමින් සක්මන් කළෙමි. පොළොවේ වදින විට දැනෙන රළු බව, මෘදු බව, සිසිල් සහ උණුසුම් බව නිරීක්ෂණය කළෙමි. තවද වම් පාදයේ ඊතරම් බර දරන්නේ නැති බවද, ඒ නිසා දකුණු පාදයේ ඉක්මනින් බිම තැබෙන බවද නිරීක්ෂණය කළෙමි. තරමක් වේලා සක්මන් කරන විට කෙන්ඩාවලට දැනෙන තද ගතිය, පිඩු කරන ගතිය අද්දුටු වෙමි. පාද මාරු කරන විට ඇති හිස් තැනද නිරීක්ෂණය කළෙමි. දෙවනුව ඔසවනවා, තබනවා ලෙසද, ඉන්පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන්ද බලමින් සක්මන් කළෙමි. සිතිවිලි වලින් ඊතරම් බාධා පැමිණියේ නැත. තරමක කාලයකට පසු සිතින් කීම වරහන් ඇතුලේ ඔසවනවා, ගෙන යනවා, තබනවා. නතර වී පාද ගැන දැනීමක් විතරක් ඇති විය. ඉන්පසු මට දැනුනේ පාද ගෙන යාමේදී ඇති වූ සන්තතියයි. මෙය බොහෝ වේලා පැවතුණි. විටක ජල කඳක් කරහා ගමන් කරනවාක් මෙන් දැනුනි. උඩුකය පිළිබඳ දැනීමක් තිබුණේ නැති තරම්ය. මෙසේ මිනිත්තු 50ක් පමණ සක්මන් භාවනාව කිරීමට හැකි විය. උපදේශ පතමි. ඊයේ දින පර්යංක භාවනාවේදී නිරීක්ෂණය කළ දේ මෙසේ සටහන් කරමි. මා මූලික අරමුණ කරගන්නේ මා ඉඳගෙන ඉන්නා ඉරියව්වයි. ශරීරයේ සමමිතිය පරීක්ෂා කළෙමි. පොළොවේ වැදෙන තැන්වල දැනෙන තෙරපීම්, උණුසුම, වේදනා ආදිය මෙනෙහි කළෙමි. සතිමත් වීමට ගියේ ඊතා සුළු කාලයකි. හුදකලා වීමෙන් සිතට සහ කයට දැනුණු සැහැල්ලු ගතිය මට ප්‍රමෝදයක් විය. වෙනදා දැනෙන ධාතුන්ගේ ක්‍රියාවන් මට මෙම පර්යංකයේදී දැනුනේ නැත. කය පමණක් තෙලවෙන විටක ගසක දැල්ලක් මෙන්ද තවත් විටක ඔරලෝසු බට්ටෙක් මෙන්ද විටක වැగిරෙන ගතියක්ද පමණක් දැනුනි. තරමක වේලාවකට පසු වේදනාවක් පැමිණියේය. සැහැල්ලු ගතියට තිබූ ලොල් නිසා මා වේදනාවෙන් යටපත් කිරීම මම සමාන සැහැල්ලු ගතියට තිබූ ලොල්වීම නිසා මා වේදනාවන් යටපත් කිරීමට තැත් කළෙමි. එහෙත් වේදනාව වූ වක්කඩ කැඩුවාක් මෙන් දෝරේ ගලන්නට විය. මා එදෙස මා එදෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි. ඔවුන් ඇති වී පැවති නැති වී යන හැටි ගඟ ගලන්නාක් මෙන් දැනුනි. මේ தત્ත්වය විනාඩි 30කට වැඩි වේලාවක් පැවතුනි. නැවත කය නිසල්මන් විය. සතිය ඊටා හොඳින් තිබුණි. මේ කාලය තුල පංච නීවරණයන් යටපත් වූ බව මට සිහි වුණි. විවිධ පර්යංකයන් තුල අත්විඳින දෑ වෙනස් වෙන බව මට සිහිවේ. මේවායේ ඇති විපරිණාමය මේවායේ ඇති විපරිණාමය උපේක්ෂාවෙන් නිරීක්ෂණය කරමි. මා තුළ දැඩි අදිෂ්ඨාන ශක්තියක් ගොඩ නැගෙමින් පවතී. තව දුරටත් ඉදිරියට යාමට උපදෙස් පතමි. සැප පහසුකම් ඇති ඉඳුම් හිටුම් අපිට ලබා දීමට අමතරව දවසේ පැය 3ක 4ක පමණ කාලයක් අප වෙනුවෙන් ධර්මදේශනා සහ සාකච්ඡා වලින් ඔබ වහන්සේට අත්වන කුසලය මේ භවයේම නිවන් සම්පත් ලබා ගැනීම පිණිස හේතු වේවායි පතමි. මේකෙදී අර කියලා තියෙන විදිහට විස්තර වැටෙන්න පටන් ගත්තට පස්සේ ඒකට පුදුමාකාර විදිහේ රසයක් එන්න පටන් ගන්නවා සබ්බ රසව සසෝ ධම්ම රසංජිනාති කියලා ධර්ම කොටාස ඉඳගෙන ඉන්නකොට මේ දැනෙන දේවල් ඇවිදිනකොට දැනෙන දේවල් විපරිණාම බලන්න ගත්තාම ඒක විශ්වවිද්‍යාලයක් නැත්නම් ආකාශ ලයිබ්‍රරි කියලා කියනවා ඒ පුදුම දැනුමක් සම්භාරයක් තියෙන්නේ එතකොට ධර්ම රසය එන්න පටන් ගන්නවා ඒකට ඉතින් කලින් දන් දීලා සිල්ල කළා භාවනා කළා කරලා තියෙන්න ඕනේ එතකොට තේරෙන පටන් ගන්නවා මේක තියෙද්දි අපි මොනවද මේ ගෙවල් වල ඉඳගෙන කරන්නේ අරයගේ මෙයාගේ තොරතුරු ඉතිහාසයේ භූගෝලයේ අනම්මනම් කියව කියව ඉන්නවා. ඒකේ වෙන්නේ මොකද්ද මේ Taman ගැන තියෙන දැන ගැනීම නැති කර ගන්න. ඒ නිසා බාහිර දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න මේකේ කාබාසිනාව වෙන වැඩි. තිබුණට ඒක ගණන් ගන්න නැතුව මේ වැදගත්ම දේ තමයි අස්පනා අපිට අද්දුටු ප්‍රත්‍යක්ෂය යථා භූතේ කියලා දැනගෙන ඒක කෙරුව කෙනාට manussකම කියන එක තේරෙනවා. හැම කෙනාට මේක සමානව තියෙනවා. නමුත් මොලේ ඇති මිනිහා විතරක් ඒකට යෙදෙනවා. අනික් කට්ටිය নানা ආකාර ප්‍රකාර නිදහසට කරුණු කිය කියා මේ ක්ෂණේ පන්න ගන්න. ඒ නිසා Tamanටම උනත් බලන්න පුළුවන් ඊයේ මම කරපු දේ මොනවද? ඒ තරම් දන්නේ නැහැ. නමුත් කරගෙන කරගෙන යනකොට මේකට ධර්ම රසය, ධර්ම ඕජාව, එහෙම නැත්නම් සාරය කියලා කියනවා. සත්පුරුෂයාට මේක මොනකටත් වැඩිය වටිනකමක් තියෙනවා. අසත්පුරුෂයාට තියෙන චෝක ඩොලර් හම්බ වෙන්නේ නැහැ නේ ඕකෙන්. රුපියල් හම්බ වෙන්නේ නැහැ නේ ඕකෙන්. ලාභ සත්කාර හම්බෙන්නෙත් නෑනේ ඕකෙන්. සම්මාන දිලෝක හම්බෙන්නෙත් නෑනේ ඕකෙන්. ඕකනම් ඕන වෙලාවක ගන්න පුළුවන් කියලා ඒක පැත්තකට දානවා. ඉතින් අපිත් වෙලාවක සත්පුරුෂා වෙලාවක සත්පුරුෂයි. ඒ නිසා පුළුවන් තරම් මේ වගේ ධර්ම ඕජාව ධර්ම රසයේ ධර්ම ඒ සාරේ එනකොට තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් ඉඳගෙන ඒ තොරතුරු ටික ඔක්කොම දැකගන්න ඒ තොරතුරු යෝජනා ඉස්තිර වෙන්නේ කමඨාන් වාර්තාවට ලිව්වට පස්සේ තමයි. දැක්ක පමණින් එන්නේ ආනිසංශ. කියලා ඉදිරිපත් කරපු දවසේ තමයි මේ තමන්ට ලොකු සතුටක් ඇති වෙන්නේ අනිත් දවසේ භාවනා පටන් ගන්න මෙතනින්. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව දිගට උත්සන්නව ආසන්නව බලන්න අනුග්‍රහකරනද ක්‍රමසාවිදි හොයන්න කියන තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමුව පාද නමස්කාරය කරමි. මම මීට පෙර එක් වතාවක් මෙවැනි වැඩමුළුවකට සහභාගී වී ඇත. පර්යංකයේදී හිඳගෙන සිටිනා ඉරියව්ව දෙස මදක් බලා සිටියා. වම් නාස්කුහරේ ආශ්වාස ප්‍රශ්වාසය ස්පර්ශවනවත් සමගම වේගයක් කැරකී කැරකී ඉහළට ඇදී ගියා. ටික වේලාවකින් එක තැනක නතර වී තිරස් අතට පැද්දෙන බව දැනුණා. නැවතත් ඉහළට කැරකී කැරකීම ඇදුණා. නැවතත් එක තැන නතර වී පෙරසීම පැද්දෙන බව දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ ආකාරයට කිහිපවරක්ම සිදු වී ඉන්පසු සිත නිහඬ වූ බව දැනුණා. ඉඳ හිට සිතවිලි ආවත් ඒ හරහා සිතේ නිහඬ බව බවක් පෙනුණා. වෙනදාටත් වඩා මුළු කයෙම සැහැල්ලු බවක් දැනුණා. මේ සැහැල්ලු භාවයෙන් විනාඩි 45ක් පමණ සිටින්න ඇතැයි මට සිතේ. දිගටම නිහඬතාවයේ දෙස තවත් වේලා බලා හිඳින්නට සිතුණත් පෙර දිනක ඔබ වහන්සේ කාලසටහනට අනුව වැඩ කරන්න කියා උපදෙස් දුන් නිසා නැගිට්ටා. සක්මනේදී ඇවිදින බව දකිමින් මද වේලාවක් මළුවේ එහාට මෙහාට ඇවිද්දා. වම දකුණ වශයෙන් සක්මන් කළා. මළුවේ සීතල දැන් පාදයට හොඳින් දැනුණා. දකුණු පාදයේ විලුඹේ වේදනාවක් දැනුණා. මේ ආකාරයට ටික වේලාවක් සක්මන් කරන විට එදෙස හොඳින් සතියෙන් බලා සිටීමට හැකි වූ නිසා ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස සක්මන් කළා. වම් පාදයේ මද වශයෙන් වේදනාවක් දැනුණා. මළුවේ වැලි අඩු වැඩි තැන්ද දැනෙමින් සක්මන් කළා. ස්වාමින් වහන්ස ඉබේටම සක්මන කරනා වේගය ටිකක් වැඩි වුණු බව දැනුණා. නමුත් සතිය පවතින බවත් දැනුණා. පෙරමින් ස්පර්ශයන්ද නොදැනෙනා බවත් දැනුණා. වේගය ඉබේටම තවත් ටිකක් වැඩි වී පාදය ගෙන යන බව පමණයි ප්‍රකටව පෙනුනේ. විලුඹ වදින බව ටිකක් දැනුණා. මේ ආකාරයටත් ටික වේලාවක් සක්මන් කර පැයක් ගත වූ හේයින් නතර කළා. අනෙකුත් අවස්ථාවලදී පෙරට වඩා සතිය පවත්වන්න පුළුවන් වුණා. දාණයට යන එන විට වළඳන විට වැසිකිලි කැසිකිලි කිරීමේදී ඇවිදින විට ඒ බව සතියෙන් දැක්කා ගෞරවනීය ස්වාමින් වහන්ස අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා මේ අන්තිම භාවය අන්තිම භවය වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කිතාව කොටසක් තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්ස මම වෙනදා හොඳින් ස්පර්ශයෙන් ස්පර්ශයන් දැනෙමින් සක්මන් කළා. දැන් දින කීපයක සිට ස්පර්ශයන් දැනෙනවා අඩු බව වැටහි. නමුත් සතිය පවතින බවක් දැනේ. ස්වාමින් වහන්සේ එය අසුබ දෙයක්ද සතිය දියුණුවන විට එසේ අඩු වේද මට නොඇතෙහි. පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ සසර දුකින් මිදේවා. තෙරුවන් සරණයි. ওই විශේෂ වතාව ගැන කියනකොටද ස්පර්ශය අඩු වුණා සතිය තියෙන බව දන්නවනම් ඇවිදින බව දන්නවනම් මේක සුබ ලකුණක්. නමුත් මේ ස්පර්ශය අඩු වීම නිසා හිත කලකොල වෙලා මේක සතියද නැද්ද දන්නේ නැහැ. සතිය නැතින බව දීලා තියෙනවා. ඇවිදින බව දන්නේ නැහැ කලකොල වුණොත් නම් අසුබයි. ඒ නිසා මොන දෙයක් වුණත් තන සතිය කඩා ගන්න එපා. අරමුණ කඩා ගන්න නැතුව දිගට යන එකයි තියෙන්නේ. මුල් කොටස ගැන කියන්න තියෙන්නේ වැඩේත් හොඳට කිරලා තියෙනවා, වාර්තාත් වෙලා තියෙනවා. මේ ගැම්ම කඩා ගන්න නැතුව දිගට යන්න ක්‍රමසහ විදි. නැත්තම් තමන්ගේ දැනුමතුකම පාවිච්චි කරලා මේ ආරේ කඩා ගන්න නැතුව ගැම්ම කඩා ගන්න නැතුව අනේකයි කරන්න තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන එළඹ සිටි සිහියෙන් ඇරඹු වෙමි වෙනදාට වඩා සිතෙහි එකඟ වන ස්වභාවය පවතින ස්වභාවය වැඩිය පැය තුල අප්‍රමාණ කර සිහි කළ නොහැකි වාර ගණනක් පමණක් සිතුවිලි එයි එමෙන්ම ආරම්භයේදීවත් මැදදීවත් අගදීවත් ශබ්ද බාධාවක් නොවේ ඇසට පෙනෙන රූප එකවතාවක් දෙවතාවක් පමණක් සිතට අරමුණු විය. ඊටමත් සාර්ථක සිහි පැවැත්මක් පැවතුනි. සියලු එන සිතුවිලි හඳුනාගත් විටම සිතින් පැන ගියා. නමුත් එක අවස්ථාවක සිතුවිල්ලක් බලවත්ව නැගුණා. මම සක්මන නවතා හිටින බවට සිහි ඇතුව සිටියා. අරමුණ නොසලකා හැර සිටින හැර සිටින සිහිය පවත්වන්නට උත්සාහ කළා. එම සිතුවිල්ල දැඩිව මෙන්ම බලවත්ව හිත අල්ලාගෙන තිබුණා. මම සිතුවිල්ල ගැන මෙහෙම හිතුවා. ආගන්තුක සිතිවිල්ලක් નિરાයාසයෙන් ඉපදුනා. එය එය මම හඳුනා ගත්තා. හිතේ ආයුෂ අඩුයි. එය එසැනි ඒකාන්තයෙන්ම නැතිව යන්නක්. එය සුළු වේලාවක් හිතුවා. ඒ වන විටත් අර සිතුවිල්ලේ ඝන බව දිය යන බව දැනුණා. නැවත සක්මන ආරම්භ කළා. අර සිටිවිල්ල ආයෙත් ආවා. මම පෙර ලෙසම සක්මන නවතා සිහි කළා. ඉබේ ඉපදුන සිටවිල්ල නවත්වන්නට අවශ්‍ය නමුත් නොනවතින සිටවිල්ල මේ මම කිව නොහැකි මගේ කිව නොහැකි හිතේ හැටි. මේ අනාත්මයේ හැටි. මම සක්මනේ සිහිය පවතිනවා නම් කැමතියි. නමුත් මගේ නොවන හිතේ ඉබේ පැන නගින සිතුවිල්ල අනාත්මය ආත්මකර සලකා හසුරුවන්නට යෑමෙන් මතුවන පිළීම මෙය දුක්ඛාරය සත්‍ය නොවේද මේ මානසිකාරයෙන් පසු සක්මන නිමා කළෙමි පර්යංකයේදීද සුළු මොහොතක් සමවන්න පර්යංකයේදීද සුළු මොහොතකින් වර්තමානයේ සිත පිහිටුවා මම නිශ්චලව සැහැල්ලුවෙන් බලා සිටියෙමි අනේක විද සිතුවිලි එකක් යන විට එකක් පැමිණියා එන යන සියලු සිතුවිලි ඒ ඒ තැන විපස්සනාවට ලක් කිරීමෙන් ඉපදීම සුළු කාලයක පැවතීම හිමින් මැරී දුටුවා. නමුත් බලවත් හිසේ වරහන් ඇතුලේ නලල දෙසින් වේදනාවක් දැනෙන්න ගත්තා. මම සත්‍ය වශයෙන්ම එම වේදනාව තුල පෙළුණා. සිහිය මතු කරගත්තා. මම ඒ වේදනාව පීඩිත සිතින් අල්ලාගෙන සිටින බව දැනුණා. මම හිතින් එම ස්ථානය නොසලකා හැරියා. හැබැයි කැක්කුම ගෙවුනේ හෙසෙමින් බොහෝ සෙමින්. මම කැක්කුම පිළිබඳ ඒ වන විට අවධානය යොමු කළා නොවේ. කමඨහන අතරේ කැක්කුමට හිත පැන පැන අල්ලා ගන්න හැදුවා. අනාත්ම ස්වභාවයයි මට සිතුණා. බොහෝ වේලාවකට පසු ආනාපාන සතිය ආරම්භ වුණා. සැර නැති සිතුවිලි කීපයක් විටින් විට අතරින් පතර පැමිණ ෂය වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ එළඹ සිටි සිහිය සාමාන්‍ය අවස්ථාවල පවා බොහෝ දුරට රැඳේ. ඒ පිළිබඳව හුවා දක්වන්නේ කෘතවේදීත්වය පිණිසය. පිණ්ඩපාත ගමනේදී හමුවන අරමුණු කිසිවක් නොගෙන ඒ ඒ මොහොත සිහියෙන් ගෙවමි. සියලු තැන්හිදී බොහෝ පිරිස් ඇති බව විටක දකිමි. ඒ සියල්ල එම එක් එක් අරමුණ වශයෙන් නොගෙන සිටින්නට සිත බොහෝ දුරට ශක්තිමත්ය. විටින් විට සිහි මුලා වෙන අවස්ථාද නැතුවා නොවේ. ඒ විටද ප්‍රමාද වී හෝ ඒ ප්‍රමාදය හසු වේ. පෙර මෙසේ දේවල් දුටු කල ඒවා පිළිබඳ විමසුම් බොහෝ විය. දැන් ඒවා සෙවණැලි මෙමි. සෙවණැලි මෙනි. උත්තරීතර හුදකලාව මෙයවන්නට ඇතැයි සිතමි. අවශ්‍ය උපදෙස් යටහත්ව ඉල්ලා සිටිමි. මේක ඇත්තටම හිතවිලි පිළිබඳ කරපු එක සාර්ථක වෙලා තියෙනවා. නමුත් ඉස්සරහට යනකොට එච්චරම ඔට්ටු වෙන්නේ නැතුව රුට්ටු වෙන්නේ නැතුවත් ඕක වෙයි. හිතවිලි තිබ්බයි කියලා කලබල වෙන්නේ නැති මනසකට එනවා. මොනදි මොනදි ටිකක් යාට මොන දීලා වගේ කටයුතු කරන්න ඕනේ. පහු වෙනකොට හිත බලවත් වෙනකොට හිතවිලි වල තියෙන බලපෑම අඩු වෙනවා. එතකොට පිට තිබ්බත් හිත අරමුණේ තිබුණත් හිත සැලෙන්නේ නැති ගතියට එන්න පුළුවන් වෙනවා. ඒ නිසා මුලදි මුලදි මේක ශක්තිය ටිකක් වැය වෙනවා. පහු වෙනකොට ඒක નિરાයාසයෙන් වෙන්න පටන් ගනී කියලා හිතා ගන්න පුළුවන්. දැන් ප්‍රශ්න කීයක් තියෙනවද? දෙකයි ස්වාමීන් දෙකයි. පින්වත් ස්වාමින් වහන්සේ ඊයේ දිනයේදී මා පර්යංක භාවනාවේ යෙදී සිටි අවස්ථාවේදී භාවනා කිරීම ආරම්භ කර විනාඩි 10ක් පමණ ගත වූ විට ආශ්වාස ප්‍රශ්වාසයේ හොඳින් වැටහි ගියේය. වැඩිම හුස්ම රැල්ල දැනුනේ වම් නාස්පුඩුවටයි. පපුවට තරමක් වෙහෙස කර බවකුත් දැනුණා. සිත පිටතට ගෙන යන බවක් දැනුනමුත් නැවත නැවත අරමුණෙහි වරහන් ඇතුලේ ආනාපානෙහි රඳවා ගත්තා. ටික වේලාවකින් සිරුරෙහි සැහැල්ලුව සමගම මාගේ හිසෙහි දකුණුපස ප්‍රදේශයේ නැතුවා මෙන් දැනුනි. සිත පිටතට ගියත් ආස්වාසෙහිම රඳවා ගත්ෙමි. පපු ප්‍රදේශයට පිම්බීම හැකිලිම දැනුණද නාසයෙන් හුස්ම ගැනීම පිට කිරීම නොදැනුනි. හිසෙහි සැහැල්ලු වීම සමග හිස ඉහළට එසවි යන බව දැනුනි. එම తත්වේ විනාඩි 30ක් පමණ වේලා තිබුණු බව දැනුනි. මේ වේලාවෙහි පිටතට ශබ්ද ඇසුණා. කායික අපහසු තාත් දැනුණා. ආනාපානයේ සිත ආනාපානෙහිම රඳවා සිටියෙමි. පින්වත් ස්වාමින් වහන්සේ දැනට පවතින తත්වයේ මේවන අතර මේ සඳහා ගුරු උපදෙස් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව වැලිමලුවේ සක්මන් කරන අවස්ථාවේදී සක්මන ආරම්භ කර විනාඩි 5ක් පමණ ගිය විට දකුණු පායට වැඩි බරක් දැනුනි. වම් පායට ඒ තරම් බවක් නොදැනුනි. වම් පතුලට හා දකුණු පතුලට පොළොවෙහි රළු බව, සිනිඳු බව, උණුසුම් බව, සිසිලස දැනුනි. දකුණු දන හිසට වේදනාවක් දැනුනි. ඒ ගැන සිතමින් පියවර තබන විට ටිකකින් නොදැනී ගියා. ඒ බව අවස්ථා කිහිපයක් සිදු වුණා. සක්මන් කරන අවස්ථාවේදී සිත පිටතට ගියත් ඒ බව දැන ගැනීමෙන් පසු නැවත අරමුණට ගැනීමට හැකි වුණා. ඔබ වහන්සේට මෙම ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. මොනකිට අර ඉස්සලගේ කිව්වා වගේ ඉස්සරහට යනකොට හිත පිට ගියාට සැලෙන ගතිය අඩු වෙනවා. ඒකට උරුට්ටු වෙන්න යන්නේ නැතුව ඉබේම වගේ හිතවිලි බොඳ වෙලා හැවණලි බවටපත් වෙනකොට තමයි තේරෙනවා මුලින් මුලින් නම් ඒවත් එක ටිකක් කටයුතු කරන්න ඕනේ පහු වෙනකොට ඒ වයින් වෙන පෙළෙන තවන ගතිය අඩුව දන්න පාරක යනවා වගේ යන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ඉදිරියට මේ වගේ පහසුකමක් ලැබෙනවට පෙරමඟ ලකුණු තමයි පෙන්න තියෙන්නේ. ධර්මදේශනය සම්බන්ධවයි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේදී පළවෙනි ප්‍රශ්නේ අනිත්‍ය සංඥාවෙන් බැලීමට පුරුදු වෙන ලෙස දන්වන ලදී. දෙක කයේ වේදනාවක් දැනුන විට දුක්ඛතෝ සංඥාවෙන් බැලීමට පුරුදු වෙන ලෙස දන්වන ලදී. මෙසේ කරන අයුරු පැහැදිලි කර දෙන ලෙස දීපා වැඳ নমස්කාර කර ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. අර වගේ අරමුණු භාවනා ඉදලා පිට අරමුණු ආවයි කියලා සැලෙන්න එපා. ඒක තමයි අනිත්‍යතාවය කියන්නේ. ඒක කලියුත් කරන්න නමුත් කනගාටු වෙන්න එපා. භාවනා කරනකොට වෙනදට වැඩිය වේදනාව රිදෙන්න පටන් ගන්නවා. ඒ කොයි එකත් දැනෙමුත් රිදෙනවා. ඉතින් ඒක නිසා ඒක දුක් වශයෙන් බලනවා මිස නැත්තම් දුක්ඛ සත්‍ය වශයෙන් බලනවා මිස පෙලෙන්නෙක් වශයෙන් නැත්තම් මම වාදී වශයෙන් බලන්නේ නැති වෙන්න ලෑස්තිලාම යන්න ඕන. අපි ගොවිතැන්පතක් කරුවත්, gedara සුමේ කටයුතු කරුවා රිදෙනවා. ඊට වඩා වටින වැඩක් මේ කරනකොට දැනීම එයි. ඒක මේ දුක වෙනින හැටි වශයෙන් බලනවා මිස මගේ කර්මයක් මං කාලකන්ණියේ ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ඒකට සාප කරන්නේ නැතුව මේ දුකේ පෙනී හිටපක් වශයෙන් බලන්න නිසා වෙනස් වීමට ඉඩ තියන. දෙවීම තැවීම එනකොට මේ දුක්ඛ සත්‍ය අවබෝධ වීමක් වශයෙන් පුළුපුරම් ප්‍රමාණයෙන් බලන්න. ඒ දෙක තමයි මේ දුක්ඛතෝ එහෙම නැත්නම් අනිච්චතෝ කියන එකකින් අදහස් කරේ කෙටි දල වශයෙන් විචුඩි විදි අදහසක් ඇති. මෙහෙම ප්‍රශ්නයක් આવුවොත් මේ තමයි උත්තර දෙන්න වෙන්නේ. දැන් අපි අරගෙන තියෙන විනාඩි 25ක් විතර වගේ වැඩිපුර වෙලාවක් ඒ නිසා අපිට විනාඩි 35ක් විතර කාලයක් තියෙනවා. පරියංක සක්මන් භාවනාව සඳහා P35 පස්සේ නැවත එකතු වෙනවා පරියංක භාවනාවකට ඒ මතක් කිරීමත් එක්කම අපේ දවසේ ප්‍රශ්න විචාරාත්මක කඩපිටේ නිමාව සටහන් කරනවා ඉදිරිපත් කළ දෙන ප්‍රශ්න හොඳයි මේ ගැම්ම කඩා ගන්න නැතුව කවුරුත් ඉදිරියට යන්න කටයුතු කරත්වා කියලා ප්‍රාර්ථනාවෙන් සාකච්ඡා නිම කරනවා තෙරුවන් සරණයි